අද බණ කියන්නේ නිවනට. සසරින් නිවනට. ඒ සඳහාම තෝරගත්ත සංයුක්ත නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ උපයවග්ගයේ පස්වෙනි සූත්‍රය සත්තට්ඨාන සූත්‍රය. සත්ත කියන්නේ හතයි. තාන. ඒ සත්තනක පවතිනවද මනස? තව කරුණු තුනක් තියෙනවා තුන් ආකාරයකින් පරීක්ෂා කරනවාද සත්තනක දක්ෂ ස්ථාන හතක දක්ෂ තුන් ආකාරයකින් පරීක්ෂා කරන යමෙක් එද්ද එයා මේ දහමේ ඵල ප්‍රයෝජන අරගෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උත්තම පුච්චලයට පත් වෙනවා ඒකම රහතන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි. සත්තනක දක්ෂ තුන් ආකාරයකින් පරීක්ෂා කරන යමෙක් ඇත්නම් ඒ අය කලයුත්ත කරලා අවසන් කරනවා. කලයුත්ත කරලා අවසන් කරනවා කියන්නේ පවතින ප්‍රවෘත්ති අවසන් කරනවා. සසර ගමන අවසන් කරනවා. එයා ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුච්චරය බවට පත් වෙනවා. මහණෙනි සත් ස්ථාන හත මෙයයි. යමෙක් රූපය දන්නවා. රූපය හටගන්ම දන්නවා, රූප නිරෝධය දන්නවා, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. ඒ රූපේ ආස්වාදයක් දන්නවා. රූපේ ආදීනවයක් දන්නවා. රූපේ නිස්සරණයක් දන්නවා. හතයි. රූපය දන්නවා. රූපය හටගන්නම දන්නවා, හේතු දන්නවා, රූප නිරෝධය දන්නවා, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා. හතරයි. රූපේ ආස්වාදය දන්නවා, රූපේ ආදීනවය දන්නවා, රූපේ නිස්සරණය දන්නවා. හතයි. ඒ සත්‍යනක දක්ෂ වෙන්න ඕනේ. ඒ පිළිබඳව පරීක්ෂා කරන ආකාර තුනක් තියෙනවා. ධාතු වශයෙන් පරීක්ෂා කරනවා. ආයතන වශයෙන් පරීක්ෂා කරනවා. පටිච්ච සමුප්පාද ධම්ම වශයෙන් පරීක්ෂා කරනවා. කරුණු 10ක් තියෙනවා. මෙන්න මේ ආකාරයට ස්ථාන හතක දක්ෂද තුන් ආකාරයකින් පරීක්ෂා කරනවද? එයා මේ ධහම අවබෝධ කරනවා. ධහම කියේ චතුරාර්ය සත්‍යයි. නිවනයි. ඒ නිර්වාණය අවබෝධ කරනවා. කලයුත්ත කළව කරලා අවසන්. එයා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම පුච්චරයා. ඒ රහතන් වහන්සේ. දැන් අපට ඕක තාම කරගන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච නිසා අපි අද සසල දුක් විඳිනවා. එහෙනම් පැමිණෙන තියෙන අවස්ථාව ශ්‍රේෂ්ඨතම අවස්ථාවක්. වටිනාම අවස්ථාවක්. උතුම් අවස්ථාවක්. ඒ ලබාගත් මනුස්ස ජීවිතය ශ්‍රේෂ්ඨයි. ලැබිලා තියෙන කාලය බුද්ධෝත්පාද කාලය ශ්‍රේෂ්ඨයි. ඒ තථාගත දහම නිවැරදිව විවරණය කරන ස්වාමින් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. තව කාරණයක්, ශ්‍රේෂ්ඨතම කාරණයක්. කියන දේ තේරෙනවා. එච්චරයි වනේ. එහෙනම් රූපේ දන්නවා. යමෙක්. රූපේ කියන්නේ රූපේ කියන්නේ රුප්පණේවත් වෙනස් වෙනවා. ඒකට රූප කියනවා. එකට මේ ලෝකේ ඇහෙන් දකින සියලුම දේවල් වෙනස් වෙනවද? ඔව්. කතා කරන්නේ සත්‍යය. කනට ඇහෙන ශබ්ද සියලුම ඒවා වෙනස් වෙනවද? එකත් වෙනස් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ලෝකේ එකත් වෙනස් වෙනවා. දිවට දැනෙන රසය එකත් වෙනස් වෙනවා. ශරීරයට දැනෙන පහස එකක් වෙනස් වෙනවා. මනසෙන් ගන්න අරමුණු එකක් වෙනස් වෙනවා. අද අරමුණු රූපයක් තියෙනවා නාමයක් තියෙනවා. ඒ බාහිර. අධ්‍යාත්මික අසත් වෙනස් වෙනවද? කත් වෙනස් වෙනවා. අධ්‍යාත්මික. ඉතල කියේ බාහිර එක. රූප කියන. කනත් වෙනස් වෙනවා. වෙනස් වෙන නිසා රූප කියනවා. රුප්පණේ හේවත් වෙනස් වෙනවා. නාසයත් වෙනස් වෙනවද? වෙනස් වෙනවා. දිවත් වෙනස් වෙනවද? වෙනස් වෙනවා. ශරීරය වෙනස් වෙනවා. එනිසා රූප කිව්වා. හැදිලා තියෙන්නේ මොනවද? රූප කියන වචනේ අර්ථය තේරුම තමයි ශක්තියන් හතරක්. තදගතිය කියලා ශක්තියක් තියෙනවා විශ්ව ක්‍රියාත්මක වෙනවා. තදගතිය. දීර්ඝගතිය කියලා ශක්තියක් තියෙනවා. උණුසුම කියලා ශක්තියක් තියෙනවා වායෝ කියන ශක්තියක් තියෙනවා. තදගතිය කියන ශක්තියෙන් පුළුවන් මුළු ලෝකෙම විනාශ කරන්න. දීර්ඝගතිය කියන ශක්තියන පුළුවන් මුළු ලෝකෙම පෘථිවියම විනාශ කරන්න. මොහොත ගොඩ ගැලුවොත් පෘථිවිය බහි. විනාශ කරන්න පුළුවන්. උණුසුමෙන් පුළුවන් මුළු විශ්වම ලෝකෙම විනාශ කරන්න. ශක්තියක්. වායුවෙන් පුළුවන් මුළු සියල්ල විනාශය විනාශක ස්වභාවයට පත් කරන්න. ශක්තියන් හතරක් ක්‍රියාත්මක වෙනවා. ඒකට රූප කියනවා. එම් හතරක් තියෙනවා ලෝකේ. නැති දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ තියෙන දෙයක් ගැන. ශරීරයේ තියෙන ඒවා හතරයි. ඒ පදගතියට කිව්ව පටවි කියලා. දියර ගතියට කිව්ව ආපෝ කියලා. උණුසුම් ගතියට කිව්ව තේජෝ කියලා. සැලෙන පුම්බන හොලවන ස්වභාවයට කිව්ව වායු කියලා. තියෙන දෙයක් ගැන කතා කරන්නේ ශක්තියන් හතරක් කියලා. ඔය හතරේ තවත් හතරක් තියෙනවා. ඒකේ වර්ණයක් තියෙනවා. පාට වර්ණය කියන්නේ. නාසයට තියලා බැලුවොත් ගන්ධයක් තියෙනවා. දිවට තියලා බැලුවොත් රසයකුත් තියෙනවා. පැතිරීමක් තියෙනවා. ඕජා. ඕජා කියන්නේ පැතිරෙනවා. ඒ පැතිරෙන හින්දා තමයි මේ වෙනස තියෙන්නේ. ඕජා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා 8යි. ඔය 8ට කියන්නේ සුද්දාෂ්ටක කලාප. සුද්ද කියන්නේ පිරිසිදු. අෂ්ට කිව්වේ 8ට. කලාප කියන්නේ සමූහය. පිරිසිදු සමූහයක් තියෙනවා. 8ක්. තියෙනවද ලෝකේ? තියෙන සුද්දාෂ්ටක කලාපයක්. එහෙනම් අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය දන්නවා. අපි ගන්නවා ඒ සඳහා කීපයක්. අපි ගමු ඇස. සහිත රූපෙට. රූපය කියනකොට දැන් මම කිව්ව ටික තේරුම් ගන්න අටක් තියෙනවා. ඇස කියන එක අයිති රූපයට රූපය කියන්නේ රුප්පණේවත් වෙනස් වෙන ස්වභාවය එකක් දකින්න තියෙනවා. එහෙනම් ඒකේ අර ධර්මතා අටක් තියෙනවා. දැන් තවත් දෙකක් තියෙනවා. ඒක දන්නේ. ඒ අසයිටි කයට ශරීරයට සම්බන්ධ. අස ශරීරයටනේ සම්බන්ධ. පාලනය කරන්නේ කවුද? කවුද පාලනය කරන්නේ? කාටවත් පාලනය කරන්න බෑ. හැබැයි පාලනය කරන පුච්චලෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. පුච්චලෙක් නෙමෙයි. ඒක ධර්මතාවයක්. ඒ පාලනය කරන ධර්මතාවයට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූප කියලා. ජීවිතය කියන්නේ පැවැත්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. රූප කියන්නේ අර කලාප සමූහයට. සුද්දාස්ත්‍ර කලාප සමූහයට. පැවැත්මට අධිපති වෙලා ඉන්නවා අර සුද්දාස්තක කලාපය හැබැයි යාට බලයක් තියෙනවා. ඒකට කර්ම 10ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කාය ප්‍රසාද රූප චිවිතෙන්ගේ රූප 10යි. අයිති කයට කාය ප්‍රසාද රූපයට පාලනය කරන්නේ චිවිතෙන්ගේ රූපෙන් එයාට බලය දුන්නේ කවුද? කර්මයයි. යට බලය දුන්නේ කවුද? කර්මය. ඒ කර්ම බලයෙන් අභ්‍යන්තරයේ සියලු රූපයන් පාලනය කරන්න පුළුවන් ජීවිත ඉන්ද්‍රිය රූපය හැබැයි ඒ සුද්දාස්තක කලාපයමයි. ඒ සුද්දාස්තක කලාපයමයි. ඒක අපිට දකින්න බේක මනසින් දකින්න ඕනේ. දැක්ෂිස් කියපු සියලු කරුණු දකින්න ඕනේ මනසින්. එහෙන් දකින්න බෑ. එහෙන් දකින්නේ සම්මුතියක්. ප්‍රඥාප්තියක් දකින්න. ඇහැ කියලා පනව ගත්තා. ප්‍රඥාප්ති කියන්නේ පනව ගත්ත දෙයට. සම්මුතිය. එහෙනම් පරමාර්ථයෙන් අවබෝධය කියන්නේ. ඒතර පරමාර්ථයට ගියාම සුද්දාෂ්ටක කලාපයයි අයිති කාය ප්‍රසාද රූපයට පාලනය කරන්නේ ජීවිතේන්ද්‍රිය රූපයෙන්. අන්න රූපය ගැන දැනගත්තා. පැහැදිලිද කියන එක? ආයෙ ගන්න එපා කවදාවත් ඕක මටයි කියලා. දැන් අයිතිකාරයෝ පෙන්වලා දුන්නේ. ශක්තියන් හතරක්. ඒක තව හතරක් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා කියලා. අයිති මේ ශරීරයේම තියෙන සතර මහා ධාතුන් තමයි අයිති. එහා අයිති ශරීරයටනේ. ඒතර සතර මහා ධාතු සතර මහා ධාතු එක්ක තමයි සම්බන්ධ නිතර. කාය ප්‍රසාද රූප පාලනය ඒ සතර මහා ධාතුන්ගේ. හැබැයි ඒ සතර මහා ධාතුන්ට බලයක් ලැබිලා තියෙනවා. ඒ බලය දීලා තියෙන්නේ කර්මය. දැන් එතකොට දැන් රූපය ගැන දන්නවා රූපේ හේතු හොයනවා අපි දැන්. ඒතර රූපය කියන වචනේ අයින් කරනවා. දැන් ශක්තියන් හතරක් සුද්දාෂ්ටක කලාප කාය ප්‍රසාද රූපහ චිත්තෙන්ජ රූපය. දැන් අපි මේකට හේතු වෙනවා. දැන් අර ජීවිතෙන්ජ රූපයට බලය දුන්නේ කවුද? කර්මය. කර්මය කියන්නේ මොකක්ද? සිත බලවත්. කර්මය කියන්නේ චේතනා. සංස්කාර කියලා කියනවා. චේතනා කියලා කියනවා. කර්ම කියලා කියනවා. මේ ඔක්කොම එකම අර්ථයේ තියෙන. එහෙනම් පෙර සංසාරේ කර්මයෙන් සකස් කළ දුන්නා. ඒතකොට කර්මය කියන්නේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය. දැන් පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයට නේ අපි මේ භවයට ආන්නේ. මිනිස්සෙක් වෙලානේ. නිරේ ගියේ නැතුව, තිරිසන් ලෝකෙ ගියේ නැතුව, പ്രേත ලෝකෙ ගියේ නැතුව, දිව්‍ය ලෝකෙ ගියේ නැතුව, බ්‍රහ්ම ලෝකෙ ගියේ නැතුව ආයි කුසලයේ ප්‍රතිඵලයක්. ඒතකොට අපි කරලා තියෙන කුසලය සුගතියක ප්‍රතිසන්දි ගන්න. ඒතර මේක සුගතියක්. කාම ලෝක 11යි, 11න් 7ක් සුගති, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි. ඒතර මේ සුගතියට එන්න අපි පෙර භවයේ කුසලයක් කරා. ඒ කුසලයේ ප්‍රතිඵල වශයෙන් අපි මේ මනුස්ස ලෝකයට ආවා. ඒතර මනුස්ස ලෝකයට ඇවිල්ලා දැන් මේ ඇහැ හැදුවා. එතකොට ඇහැ කියන වචනය අපි අයින් කරනවා. ඒක සම්මුති වචනයක්. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපයයි. මේකේ පටන් ගැනීම, මේකේ හැඩය, මේකේ පැවැත්ම හා මේකේ අවසානය තීරණය කරලා තියෙන්නේ කර්මයයි, පෙර භවයේ සිට හැසිරිච්ච ආකාරයයි. ඒ සිත හැසිරිච්ච ආකාරයෙන් බලය දුන්නා ජීවිත ඉන්ද්‍රිය රූපෙට. එයා තමයි පාලනය කරන්නේ. දැන් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇහි කාලය කවුද තීරණය කරන්නේ? මට තීරණය කරන්න පුළුවන්. බෑ. එතකොට ඒක පටන් ගන්නව මමද තීරණය කළේ? ඒත් නෑ. ඒක හැඩේ? ඒත් නෑ. ඒක පැවැත්ම? ඒත් නෑ. ඒක අවසානයේ තීරණය කළේ කවුද? එකක් කර්මය. කවද්ද ඔක අවසාන වෙන්නේ? මම දන්නවද? නෑ. එහෙනම් අපි දන්නේ නැහැ. පටන් ගන්නව අපි දන්නේත් නෑ. හැඩය දන්නෙත් නෑ. සමහර අයගේ පැත්තකට ගිහලා සමහර අයගේ යන්තම් පේන්නේ සමහර අයගේ සම්පූර්ණ බහලෙවල තියෙන. එහෙම තියෙනවා. ඒකට හැඩයක් හදලා තියෙනවා. පැවැත්මක් හදලා තියෙනවා. සමහරට අවුරුදු 5යි 10යි හැපෙන්නේ. ඊට පස්සේ කන්නඩි පාවිච්චි කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අවුරුදු 25යි 30යි, එහෙම නැත්නම් 40යි 50යි. සමහරට හැබැයි 60යි 70යි හොඳට පේනවා. දැන් කර පැවැත්ම හැදී කවුද? අවසානයේ හැදී කවුද? අන්න කර්මය තමයි හැදී. ඒතර කර්මය කියන්නේ මොකද්ද? සිත තුළ ගොඩනැගෙන ශක්තියක්. සිත හැසිරිච්ච ආකාරය. ඒකට කිව්වා චේතනා හේවත් කර්ම කියලා. ඒක ආහාරයක් හැටියටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන ආහාරය. මනෝ මනස චේතනා කර්ම සිත හැසිරිච්ච ආකාරය මනෝ සංචේතන කර සිත හැසිරිච්ච ආකාරය ආහාරයක් මොකටද භව දෙක සම්බන්ධ කරන්නේ ඒ සම්බන්ධ කරපු භව දෙකේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සකස් කරන්නේ ආහාරයක් ඒකට මනෝ සංචේතන ආහාරය සිතවිල්ලක් විතරයි නේද සිත හැසිරිච්ච ආකාරයක් විතරයි ඒ ගැන අපි පස්සේ කතා කරනවා දැන් එන හේතු මේ කිව්වේ දැන් එතකොට ආයි කතා කරන්න එපා මට හැක් තියෙනවා කියලා. මගේ හැ කියලා. එහේ මට අයිති කියලා. එහෙම කතා කළොත් ඒ කතා කරන සම්මුතියෙන් කතා කළත් අපි කතා කරන්නේ දික්කයක ඉඳගෙන. වැරදි දැකීමක් තුළ ඉඳගෙනයි අපි එහෙම කියනවා නම් කියන්න තියෙන්නේ. හැබැයි කමන්නේ සම්මුතියේදී එහෙම කතා කරන්න ඕනේ. මගේ ඇහැ කියන්නේ. හැබැයි මනස තියෙන්න ඕනේ. මේ කියපු කරුණ තුළ මනස තියෙන්න ඕනේ. ඒකට කියන්නේ ධර්ම මනසිකාරය කියලා. අවබෝධයට අවශ්‍ය කරන්නේ ධර්ම මානසිකාරයයි. දහම් මානසිකාරය. ඒකට සිත කියන්න ඕනේ සම්මුතියනේ මේ පරමාර්ථය. කතා කරන්න හැකිය. මොකද නැත්තම් ලෝකේ ජීවත් වෙන්න බෑ. නේ? නැත්තම් Taman ගැහැට යම් කිසි කුණරොඩු කැල්ලක් වැටුණා එහෙම නැත්තම් ආකාරය ආබාධයක් වුණා. දැන් වෛද්‍යවරයාට ගිහිල්ලා කිව්වොත් මේ මේ සතර මහා ධාතුන්ට මොකද වෙලා තියෙනවද දන්නේ නැහැ ડોක්ටර් කිව්වොත් එහෙම. ડોක්ටර්යි කොහෙද ඔබ කියන්නේ කියලා. ඔව් ඒකට අපේ සම්මුතිය ජීවත් වෙන්න වෙනවා නේ හැබැයි ධර්ම මානසිකාරය ආ කියන්න වෙන්නේ පරමාර්ථය අන්න ධම අවබෝධ කරගන්න ලේසි ඇයි එහෙම වුණාම අවබෝධ කරගන්න ලේසි කියන්නේ තෘෂ්ණාව අයින් වෙනවා ප්‍රධාන හේතුව අයින් වෙනවා ඇස කියලා ගන්න තැනම සිත ඇලෙනවා එතන සතර මහා ධාතු කියලා ගත්ත තැන සිත ඇලෙනවද පරමාර්ථ වශයෙන් දකිනකොට සිත ඇලෙනවද? ඒකේ හටගැන්ම දකිනකොට සිත ඇලෙනවද? නෑ. ඇලෙන්නේ නැහැ සිත. තණ්හාව දුර්වල වෙනවා. ඒතර චතුරාර්ය සත්‍යයෙන් සමුදාය සත්‍ය මොකද? තෘෂ්ණාව. මේක දුර්වල කරන්න ඕනේද නැද්ද? දුක්ඛාරය සත්‍ය අවබෝධ කළ යුතු ධර්මයක්. දුක කියන එක අවබෝධ කළ යුතු ධර්මයක්. සමුදාය සත්‍යම නැත්නම් හේතුව සමුදය අයින් කළ යුතු ධර්මයක්. ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඒ හේතු අයින් කරාම ලැබෙන Nirodha නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක්. මාර්ගයේ වැඩි යුතු ධර්මයක්. තේරෙනවද කියන්නේ? මාර්ගය වඩන්න ඕනේ. කරුණු හතර හතර ආකාරයක් තියෙනවා. දුක අවබෝධ කරගන්න ඕනේ. තණ්හාව අයින් කරන්න ඕනේ. ඒකට තණ්හාව අයින් කරාම ඉතුරු වෙන්න දෙයක් නැහැ. ඒ තමයි නිවන. ඒක සාක්ෂාත් කරන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. මාර්ගය වඩන්න ඕනේ. එන හේතු ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය දැනගන්න රූපේ හේතු දැනගන්න. දැන් හේතු හරියද? පැහැදිලිද හේතු? දැන් මූල හේතුව තව ඉදිරියේදී තව හේතු තියෙනවා. එහෙනම් හේතු දැනගන්න. හේතු නිරෝධය දැනගන්න. දැන් එහෙනම් ඇහැ දුක්ඛාරය සත්‍යයට අයිති එකක්ද නැද්ද? ඒ දුක්ඛාරය සත්‍යයට අයිති කියන්නේ. ඇහැ නිසා කොයි වෙලේ හරි අඬනවා. ශෝක වෙනවා. වැළපෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා. ඇයි? අනේ මගේ හැ දැන් පේන්නේ නේ චුට්ටක්. පොත්පත් කියවනවා, පුවත්පත් කියවනවා, පොතක් ගත්ත කියවන්න බොඳ වෙලා පේන්නේ. ඔකට නමක් දාගත්ත 40 සඳිරි කියලා. 40 සඳිරියද? නෑ. ඒ තමයි ඉන්ද්‍රියයන්ගේ පරිපාක. ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ගේ දිරීම. අන්න පෙන්නලා දෙනවා. දැන් එතකොට කියනවා 40 සඳිරි. 40 දිට පටන් ගත්තා. 40 දිට පටන් ගත්ත එක නෙමෙයි ඔක. ඔක දුක්ඛාරේ සත්‍යයට අයිති එකක් පටන් ගත්තේ ප්‍රතිසන්දියත් එක්කමයි. මේ භවයට ආපු පළමු තැන ඉඳලාම නෙමෙයිද ඔක පටන් ගත්තේ. එතන ඉඳලාම නෙමෙයිද දිරීමට ගියේ. විනාශය කරා එතන ඉඳලා නේද ගියේ. එහෙනම් එහෙනම් රූපය දැනගන්න, රූපේ හේතු දැනගන්න, රූප නිරෝධය දැනගන්න. දැන් හේතු අයින් කරන්න ඕනේ. ඇයි? ඒක හදන්නේ ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක්, දුක් දෝමනස. ඒකයි දුක්ඛාර සත්‍යය. එහෙනම් හේතු අයින්. එතකොට හේතුව මොකද්ද? කර්ම. දැන් පෙන්වන්නේ පෙර කර්මය මනෝ සංචේතන ආහාරයෙන් මේක මූලික වුණේ මේක නිර්මාණය කරන්නේ. ඒතර දැන් කර්මයටත් හේතුවක් තියෙනවා. ඒ කර්ම කරන්නේ සත්‍ය. මේ පුච්චලිය. මිනිස්සු කර්ම කරන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. තණ්හාව සහ මුලින්ම අයින් කරලා බලන්න කර්ම කරනවාද කියලා? කිසිම කර්මයක් කරන්නේ තණ්හාව තියෙන තාක්කල් කර්ම කරනවා. තණ්හාව තියෙන අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියෙනවාද? එතන තණ්හාවක් තියෙනවා. ඒතර අවිද්‍යාව තණ්හාව දෙක හේතු කරගෙන කර්ම කරනවා. කර්ම කියේ මනෝ සංචේතන ආහාර ඒ අනුව හදනවා රූප. හැඩ. පටන් ගන්න හැඩය, පැවැත්ම, අවසානය ඒ සුද්දස්සක කලාපේ සතර මහා ධාතුන්ගේ ශරීරයට අයිති පාලනය කරන්නේ ජීවිතෙන්ගිරිය රූපයෙන්. ඒ නිසා මරණය විස්තර කරන තැනදී බුදුරජාණන් වහන්සේ තා ලස්සනට පැහැදිලි කරනවා මරණය කියන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණයයි. දැන් ඔය ගැටි කතා කරන්න මොකක්ද? අහවලා මරුණා. ඊටාත්ම ලස්සනට පැහැදිලි කරලා තථාගතයන් වහන්සේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතය කියන්නේ පැවැත්ම ඉන්ද්‍රිය කියන්නේ අධිපති ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද. ඒ හට ගන්න ස්වභාවය උපත් කියන්නේ හට ගන්නවනේ. ඒක කපන ඡේදනය. ඒක තමයි මරණය. ඒතකොට අර ජීවිත ඉන්ද්‍රියගේ පාලනය ගිලිහෙනවා. එයාට එයාට කර්මෙන් දීලා තියෙන බලය ආයු කාලයක් තියෙනවනේ. ඒතකොට ඒ ආයු කාලය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහෙනවා. එයාට ඊට පස්සේ පාලනය කරන්න බැහැ. ඒතර පාලනය කරන්න බැරි වෙච්ච දාට ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද කරනවා. ඒතකොට අධිපතිකම ගත්ත ජීවිත ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒකට එයා අධිපතිකම අරගත්තට එයාටත් තියෙන්නේ කාලයක්. ඒ කාල සීමාව තුළ විතරයි යට පාලනය කරන්න පුළුවන්. ජනාධිපතිට රට පාලනය කරන්න පුළුවන් අවුරුදු 5යි. ඉතිරියන්න වෙනවා. ඒ වගේ තමයි. එහෙනම් එයාගේ පාලන කාලය අවසන් එයාට එතනින් එහාට පාලනය කරන්න බෑ. උපච්ඡේදක. ඒතකොට මෙච්චර කාලයක් අර කර්මයෙන් හටගන රූප කලාප වල ප්‍රවෘත්තිය නවතිනවා. ඒ කියන්නේ උපච්ඡේදෙ උපට කපනවා. ඒක තමයි මරණය. දැන් තේරෙනවද මරණය කියන්නේ මොකක්ද? ඒතර දැන් මමද තීරණය කළේ? මට තීරණය කරන්න පුළුවන් මරණය? අයන කවුද දැන් තීරණය කරන්නේ? අන්න එයා වඳුර ගන්න. එයා තමයි තීරණය කරලා තියෙන්නේ. ඒතකොට එයාට බලය දුන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සත්‍ය කර්මයට අනුරූපවයි. එන්නේ කර්මයට අනුරූපව යන්නේ කර්මයට අනුරූපවයි. එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. මොකක්ද අයින් කරන හේතු? අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි අයින් කරාද කර්ම කරන්නේ. මනෝ සංචේතනාහාර සකස් වෙන්නේ. ඇහැ කැදෙන්නේ එතනින් ඇහි ප්‍රවෘත්ති කරේ. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි එයා රූපය දන්නවා. මේකක් විතරයි ගන්නෙ. රූපය දන්නවා රූපේ හේතු දන්න රූප නිරෝධය දන්නවා. එතන නිරෝධ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ අවිද්‍යාවයි තණ්හාවයි අයින් කරන්න. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ දෙකක් නෙමෙයි එකයි. අවිද්‍යාව අවසන් නම් තණ්හාව ඉවරයි. තණ්හාව අවසන් නම් යමෙකුට එයා විද්‍යාව උපදවල ඉවරයි. එයාට අවිද්‍යාව නැහැ. එහෙනම් එක ධර්මතාවය අයින් කරන්නේ ඒ තමයි samudāri සත්‍ය. දැන් samudāri සත්‍ය මොකක් කියලාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? තෘෂ්ණාවනේ. එහෙනම් දැන් තණ්හාව අයින් කරන්න ඕනේද? ඒ නිරෝධයයි. නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. පිළිවෙතක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. ඒ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. සීලයක පිහිටුව තැන්පත් සිටින් බණ ඇහුවා. අවබෝධයෙන් නැතිතා. අවබෝධය තමයි ප්‍රඥාව. එකද සිටින් බණ ඇහුවා නම් ඒක සමාධියයි. සීලයක පිහිටලා වාඩි උනේ ඒ සීලයයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. හරිද? මාර්ගය. එහෙනම් රූපය දන්නවා, රූපේ හේතු දන්නවා, රූප නිරෝධය දන්නවා, නිරෝධගාමී ප්‍රතිපදාව දන්නවා. ඒකට ධර්මතාවයක් අරන් මේ පෙන්නන්නේ. ආස්වාදය දන්නවා. ඒ ආස්වාදය දන්නේ. ඇහැ නිසා යම් සතුටක් සම්නසක් උපදින්නේ නැද්ද? ඇහැ හොඳට පේනකම්ම සතුටක් සොම්නසක් උපදිනවා. එහෙනම් ඒක ඒ තමයි ආස්වාදය. ඒක ආධිනමයක් තියනද විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවයක් තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක් පෙරලන ස්වභාවයක් තියනවද? දැන් එහා කියන ඒ සතර මහා ධාතුන්ගේ නෙමෙයිද විපරිණාමය? සුද්දාස්තක කලාපේ නෙමෙයිද විපරිණාමය? වෙනස් කරනවා, පෙරලනවා, තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවද? සුද්දාස්තක කලාපය එහෙ නෙමෙයි. නැහැ කියලා අපි කතා කරාට සුද්දාෂ්ටක කලාපේ වෙනස් ඒවාක් තියෙනවානේ. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීම. ඒ ආදි නෙමෙයි. එහෙනම් අපි චන්දරාගය අයින් කරන්නේ නිස්සරණයයි. ඕකට තියෙන නන්දිය කියන්නේ කැමැත්ත. චන්දරාගය ඡන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. එහෙනම් අයින් කරන්න ඒ නිස්සරණයයි. ඇහැ නෙවෙයි. ඇහැ නෙවෙයි නෙමෙන්නේ සුද්දාෂ්ට කලාපයේ මේ හදපු පටන් ගැනීම හැඩය පැවැත්ම අවසානයේ අවසන් මේ භවයෙන් අවසන් ආයි තව භවයකට හදන්න බෑ හැබැයි නන්දිය චන්දරාගය තෘෂ්ණාව කියන ධර්මතාවය තියෙනවා නම් මේ සතර මහා ධාතුවත් මේ සුද්දාස්ත්‍රික කලාපයට ඊගා භවෙත් ඇහැක් හදනවා. ඔය කට්ටියක වචන වලින් කිව්වොත් ඇහැක් හදනවා. ඇහැක් නෙමෙයි හදන්නේ අර මනසේ ගොඩනැගෙන මනෝ සංචේතන ආහාරයට අනුව හදයි. එතකොට එයා කරලා තියෙන පෙර කර්මය ඇහැ පිළිබඳව අකුසල කර්මයක් නම් උපත්ති මේවන්නේ දෙකම වහලා. තේරෙනවද? දැන් එහෙම එකකට කැමතියි? එපා. එහෙනම් ටික දවසක් පෙනීම ලැබල ටික අනිත් ටික නැති වෙනවට කැමතිද? ඒත් නෑ. හැමදාම පේනවට කැමතිද? හැම වෙලේම බලන්නත් බෑ. තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. ඒත් බෑ. පැහැදිලිද? ඒතකොට බලන්න මට අයිති හේකුත් නෙමෙයි. මම කියන්නත් බෑ. මට මගේ කියන්නත් බෑ. මට අයිතිවාසිකම් කියන්නත් බෑ. එහෙම ඒකට නේද අපි මේ ඇලිලා ඉන්නේ. ආශාවෙන් අල්ලගෙන ඉන්නේ. කැමැත්තෙන් වැළඳගෙන ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් රූපය දන්නවා රූපේ හේතු දන්නවා හේතු නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා ආස්වාදය දන්නවා ඒ නිසා ආස්වාදයක් විඳිනවා ආදීන වේ දන්නවා පෙරලනවා තියෙන ආකාරයෙන් අනාකාරයක් ගන්නවා වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා තියනවාද තියෙනවා ඒ ආදීන වේ මහණෙනි යමෙක් මේක නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන මේ ඇහැට තියෙන නන්දිය හේවත් චන්දරාගය හේවත් තෘෂ්ණාව අතහරිනවද එනිස්සරණය දැන් ඊට පස්සේ තව කරුණු තුනක් කියවනේ තුන් ආකාරයකින් පරීක්ෂා කරන්න කියලා. ඒ තමයි ධාතු වශයෙන් පරීක්ෂා කරන්න, ආයතන වශයෙන් පරීක්ෂා කරන්න, පටිච්ච සමුප්පාද ධම්ම වශයෙන් පරීක්ෂා කරන්න. එතකොට 4යි 3යි 7යි 3යි 10යි. හොඳයි. අපි මේ ධර්මතාවයම අරගෙන බලමු ධාතු වලට සම්බන්ධ කරන්න පුළුවන්. පුළුවන්. ඒතොර ධාතු කියලා මම පෙන්වලා දුන්නනේ ධාතු කියන ධාතු කියන ශක්තිය හතරක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. හරිද? ධාතු වශයෙන් විමසලා බලන්න කිව්වා. දැන් ධාතු වශයෙන් විමසලා බලනවා හරි. බුදුරජාණන් වහන්සේ කියපු එක දේශනා කරපේ. මේක සතර මහා ධාතු. ස්ථිර දෙක. සහතිකයි. ඒ තමයි ප්‍රඥාව. සහතිකයි, ස්ථිරයි. පැහැදිලි මට. මම අවබෝධ කරගත්තා. මේක ධාතුන්ටයි කියලා. සතර මහා ධාතු. ආයි කියනවා ආයතන වලට දාලා පරීක්ෂා කරන්න. ආයතන කියන්නේ චක්කායතනෙ මේකට කියන්නේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන ආයතන හයක් තියෙනවා. අධ්‍යාත්මික ආය. එහෙනම් ආයතන වශයෙන් පරීක්ෂා කරලා බලන්න. ආයතන වශයෙන් පරීක්ෂා කරන්නේ කොහොමද? ආයතන කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන තමයි ආයතන. ඇඟලුම් ආයතන. ඇඳුම් නිපදවන. වෙළඳ ආයතනය. යම් යම් භාණ්ඩ නිපදවන. ඒකට ආයතන කියනවා. එහෙනම් මේකට ආයතනය කියනවා. ඒ මොනවද මේකෙන් නිපදවන්න දායක වෙන්නේ? චක්ක විඤ්ඤාණ. චක්කු සංපස්ස චක්කු සංපස්සජා වේදනා. ඒ කරුණු තුනම උපදවන්න මූලික දායකත්වය ගන්න මෙයා. තේරුණේ නැද්ද කියපේ? ඇස එතකොට දැන් ආයතනයක් වශයෙන් ගන්නෙ මෙයා නිපදවන්න දායක ගන්නෙ හැබැයි මට තනියෙන් නිපදවන්න බෑ මේ සතර මහා ධාතුවත් මේ සුද්දාෂ්ටක කලාපයේවත් මේ ආයතනයට චක්කායතනයට තනියෙන් සිත් නිපදවන්න බෑ මේක ඇතුලේ සිත් නෑ එයා ගන්නවා බාහිර රූපයක්. තව ආයතනයක්. ඒතර බාහිර ආයතන හයක් පෙන්වනවා සදාගතයන් වහන්සේ. රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන. මෙයා ගන්නවා මේ සුද්දාෂ්ටක කලාපය ගන්නවා බාහිර සුද්දාෂ්ටක කලාපයක්. බාහිර රූපය කියන්නේ සුද්දාෂ්ටක කලාපයයි. අන්න ඒ ඒ ආයතනය සම්බන්ධ කරගන්නවා මේකට. එතකොට සුද්දාෂ්ටක කලාප දෙකක් නේද සම්බන්ධ වෙන්නේ. හරි. සුද්දාෂ්ටක කලාප දෙකක් සම්බන්ධ වුණා. ඒතර බාහිර රූපේ සිත් තියනවද? බාහිර සුද්දාෂ්ටක කලාපේ සිත් නෑ. මේ සුද්දාෂ්ටක කලාපේ සිත් තියනවද? ඒත් නෑ. එහෙනම් මේ සිත ආවේ කොහෙන්ද? ඒ සිතට කියන්නේ රූප පිළිබඳව දැනගැනීමේ සිත. ඒකට චක්කු විඥානය. තේරෙනවද කියන්නේ? ඇහෙන්නේ සිත්. බාහිර රූපෙත් නැසිත. හැබැයි මේ චක්කායතන හා රූපායතන සම්බන්ධ වීම නිසා දෙකේම නැති දෙයක් දෙන්නේ හේතුඵලද හේතුඵලද නැති චක්කායතන හේතු බාහිර රූපායතන හේතු දෙක එකට සම්බන්ධ වුණා දෙකේම නැති දෙයක් එනවා ඵලය රූප පිළිබඳව දැන ගැනීමෙන් සිතක් හැදෙනවා ආයතන වශයෙන් පරික්ෂා කරන්න සත්පුජ්‍යල සංඥාව අයින් වෙනවා සක්කාය දිට්ඨියයි නේන. සත්‍යයෙන්ද බැලුවේ? කෙනෙක්ද බැලුවේ? මම කතා කරා මම බැලුවා මම දැක්කා මම බලාගත්තා. මට හොඳට පේනුණා. නෝ හිතන පේනුන්නේ නැහැ මම දැක්කේ නැහැ කියලා මම බලාගෙන හිටියේ. මම කියන එහෙම. ඒක කවුද බලාගෙන හිටියේ? කවුද දැක්කේ? කාටද පේනුනේ? මේක අභ්‍යන්තරේ ඉන්නවද එහෙම කෙනෙක්? ද මේ සුද්දාෂ්ටක කලාපය හෙවත් මේ චක්කායතනේ දැන් ආයතන වශයෙන් කතා කරන්නේ බාහිර රූපායතනය ඒතකොට බාහිර ඒක සුද්දාෂ්ටක කලාපයම තමයි හැබැයි ඒක කාය ප්‍රසාද රූප නෙමෙයි ජීවිතේන්ද්‍රිය රූපෙන් නෙමෙයි පාලනය කරන්නේ හොඳට මතක තියාගන්න බාහිර රූපය ඒක කාය ප්‍රසාද ඒ කියන්නේ ශරීරයකටයි නැහැ පාලනය කරන්නේ ජීවිතේන්ද්‍රිය රූපෙන් නෙමෙයි ඒ බාහිර රූපයට ප්‍රත්‍ය වෙන්නේ ඒ ශක්තියන් හතරම තමයි පඨවි ආපෝ තේජෝ වායු කියන ශක්තියන් හතරම තමයි පෘථිවි රසය ඒකේ තියෙන්නේ. ඒ හතරයි ඒක පුරාගෙන තමයි ඒ රූප සකස් වෙන්නේ. එහෙනම් ඒ රූපායතනයක් ඒක රූප බාහිර රූපායතනයේ සිත් නැහැ. මේක සිත් නැහැ. දැන් මේ දෙක එකට සම්බන්ධ වීම නිසා සිතක් හැදෙනවද? හේතුඵල නෙමෙයිද? ඔක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතුඵල තියෙන්නේ. හේතුන්ගෙන් හටගත්තේ හොඳයි ඇසයි රූපයයි නැත්තම් ඒ සිත හැදෙනවද? ආයෙ සිත හදන්න බෑ. දැන් එහෙනම් මේ චක්කායතනය මූලිකත්වයේ ගත්තද? මේ ඉදිරි ධර්මතා ටිකට මොකටද? රූප පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. කර්ම තුන එකතු කළ දුන්නේ ස්පර්ශයයි. මේක නැත්තම් ස්පර්ශ වෙන්නේ. වහගෙන ඉන්න තාක්කල් බාහිර රූප ස්පර්ශ වෙනවද මේකට? නෑ. එහෙනම් ස්පර්ශය හැදුවා. මිදීමක් සිදුවා. ඒ හැදුවේ සිත් තුනක්. නාම ධර්ම තුනක්. පැහැදිලිද කියන එක? නාම ධර්ම තුනක් හැදුවා. ඔන්න නිපදුවා. දැන් ආයතනෙ නිපදුවද? දේවල්. ආ. දැන් මොනවද නිපදුවේ? රූප පිළිබඳව දැනගැනීමේ සිතක් නිපදුවා. ස්පර්ශය කියන ධර්මතාවයන් නිපදුවා. විදීමක් නිපදුවා. දැන් ඇහෙන් විඳිනවද නැද්ද? හරි. දැන් පැහැදිලි ආයතන වශයෙන්. ඒතකොට දැන් ධාතු වශයෙන් බැලුවත් කෙනෙක් නැහැ. ආයතන වශයෙන් බැලුවත් කෙනෙක් නැහැ. ඉන්නවද කෙනෙක් ආයතන වශයෙන් බැලුවත්? ඒත් නැහැ. පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් බලන්න. මෙන්න මෙතනදී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දැන් චක්කායතනේ අයිති මොකේද? රූපේට. මේ රූපය පටන් ගත්තේ කොතනද? මවගේ ගර්භාෂයේ ප්‍රතිසන්දි විඥානය දැසගත්ත තැන. යුක්තාණේ ක්‍රියාව පටන් ගත්තා. විඥාන පත්‍ය නාම රූප. හරි. ප්‍රතිසන්දි විඥානයේ මව කුසේ බැස්සද? මව කුසේ යුක්තාණෝ පටන් ගත්තා. යුක්තාණුවට කියන්නේ රූප කියලා. ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවට සම්බන්ධ වුණාම නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලායතන. එතකොට මේ යුක්තාණිය පටන් ගත්ත මේ ස්කන්ධ පංචකයේ ඇහැ තියෙනවද? ඇහැ තියෙනවද නේද? තියෙනවා. ඇහැතර හැදිලා තියෙන්නේ. විඥානය යුක්තාණුව සම්බන්ධ වෙනවත් එක්කම ඇහැ කන නාසය දිව ශරීරය සිත ඔක්කොම හැදිලා ඉවරනේ. හැබැයි ඒක පෙන්වන්නේ ඉති කාලයත් එක්ක. කාලයක් ගන්න එකටනේ. නෑ එතකොට විඥානය එතන බැස්සාම නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. නාම රූපච්චය සලආයතන. ආයතන හයක් පහල කරා. ආයතන හය පහල කරේ හරියටම පහල කරන්නේ 77 වෙනි දවසේ රාත්‍රියේ. ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි ශරීරය සම්පූර්ණ වෙනවා. සති පහක් ගිය තැන හටගන්නේ බුබුලු පහක්. ඉස්ස තියෙන තැන එකයි, අත් දෙක තියෙන තැන දෙකයි, කකුල් දෙක තියෙන තැන දෙකයි. සති 7ක් 77 වෙනි දවසේ රාත්‍රියේ තමයි ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි ශරීරය සම්පූර්ණ වෙන්නේ. හරිද? එතකොට නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් නියත වශයෙන්ම සිද්ධ වෙනවා. ආයතන හයක් නැත්නම් ස්පර්ශ හයක් සිද්ධ වෙන්න බෑ. ලෝකෙ කොහොමද සිද්ධ වෙන්නේ? ස්පර්ශ හයක් තියෙනවා නම් විඳින් ස්පර්ශ නිසා විඳින්නේ. පස්සපච්ච වේදනා. විඳීම් හයක් තියෙනවද? ඇලීම් හයක් තියෙනවා. ඇලෙනවා. විඳිනවද ඇලෙනවා? එහෙන් විඳද? දැන් එහෙන් හොඳට බලාගෙන විඳින්නේ නැද්ද ඔකට? රූපాయනේ හැම දිහා බලාගෙන විඳින්නේ. නාට්‍යයෙන් බලාගෙන, පින්තූරයෙන් බලාගෙන, කම්පියුටර් එකේ එක එකව දාගෙන, ෆෝන් එකනොත් ඔබ ඔබ විඳින්නේ නැද්ද? එතකොට ඒ තුල ඇලෙන්නේ නැද්ද? වේදනා පච්චය තන්න. ඒක තදින් අල්ලන්නේ නැද්ද? ගන්න නැද්ද තදින්? ආස්වාද ජනකණත් අදින් ගන්න නැද්ද? තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භවපච්චය පහල කරා. ජාතිපච්චය ඒ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස්සා කියන ධර්මතාවයන් නැති දුක්ඛාරය සත්‍යයට නෙමෙයි. ආ. කවුද කැමති? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලට කැමතිද? නැහැ. ඇයි ඒ? ඒවා දුක්ඛින්ද. එහෙනම් මේ ධර්මතාවයන් ටික අයිති දුක්ඛාරි සත්‍යයට නේද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය. ප්‍රියන්ගෙන් වෙන්නීම්, අප්‍රියන් එක එකතු වීම, කැමති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම. මේවා දුක් නෙමෙයිද? හරි. ඒ ජාතිය නිසා නෙමෙයිද මේ දුක් ටික හටගත්තේ? ජාතිපච්ච ජරා මරණ. හරිද? දැන් පටිච්ච සමුප්පාද වශයෙන් පරීක්ෂා කරන්න ඕනේ. ගියෙන් කොහටද අපිව දැන් බැස්සි දුකට. හරි. දැන් ඒතර ආයතන, සක්කායතන. ඒතර ආයතන හටගන්නේ මොන හේතුවක් නින්දාද? නාම රූපච්චසල ආයතන. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්න හින්දානේ ආයතන පහළ වුණේ. නාම රූපයට හේතුව මොකක්ද? ප්‍රතිසන්දි විඥානයනේ බැස්සේ. ඒ බැස්සෙහිඳ ඒ නාම රූප දෙක පටන් ගත්තේ. ඒතර ප්‍රතිසන්දි විඥාණයට හේතු මොකද්ද? මම අර ඉස්සෙල්ලා පෙන්නලා දුන්නා කර්මය, මනෝ සංචේතන ආහාරයවත් කර්මය කියන එක. ඒ කර්ම කරපු නිසා කර්මයක් එක්ක පැටලිලාපු මනසනේ වැස්සේ. මාගේ ගර්භාෂය, ප්‍රතිසන්දි විඥාන වශයෙන්. එහෙනම් සංස්කාර නෙමෙයිද පෙර භවයේ? සංස්කාර කියන්නේ කර්ම. මනෝ සංචේතන ආහාර කිව්වත්, කර්ම කිව්වත්, චේතනා කිව්වත් ඒ සෑම දෙයකින්ම එක මාර්ගයේ තියෙන්නේ ඒ තමයි කර්ම හේවත් සංස්කාරය. පර සංස්කාරයන්ගෙන් එකක් කරන්නේ විඥානීය බැස්සේ. කුසල කර්ම අකුසල කර්ම. ඒතර අකුසල කර්මයක් අරගෙන බැස්සා නම් ඒගොල්ලෝ අණ්ඩජ පිටරයක් ඇතුලේ. සංසේදජ කුණු කාණු පල්ල වතුරවල. නැත්නම් උපපාතිකව පහළ වෙන ප්‍රේතිය වශයෙන්, නිරේ නිරිසත්තු වශයෙන්. දැන් එහෙම නැහැ. එහෙනම් සංස්කාර වලට හේතු මොනවාද? අවිජ්ජාපච්ච සංකාරා හරිද? ඒතකොට බුදුරජාණන් වහන්සේද අවිද්‍යාව. අවිද්‍යාව නිසානේ සංස්කාර හැදෙන්නේ. හරි. අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ මොනවාද? ආශ්‍රව. ආශ්‍රව කියන්නේ මොනවාද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව. කාමාශ්‍රව. කාමයන්ට ඇලෙනවා. කැමැති. කාම කියන්නේ කැමැති. කැමැති තැන ඇලෙනවද සිත? ඉතින් ඒ තණ්හාවනේ. හ්ම්. ආශ්‍රව කියන්නේ තෘෂ්ණා, කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. භව තෘෂ්ණා, භව ආශ්‍රව. මේකා භවයක්. හ්ම්. මේකා භවය දැන් කොහෙටද යන්නේ? චාතුර් මහරජකේට යනවද? තාවතින්සේට යනවද? තුසිතේට යනවද? ඔව් යන්න පුළුවන් උන්ට. නිර්මාණ රතියට යනවද? පරිනිර්මිත වසවර්තියට යනවද? නැත්නම් ආයෙ මෙහෙට එනවද? බෞද්ධයාගේ බණහන්නත් ආවන්න මෙහෙට පුළුවන් දැන් කොහෙටද යන්න කැමති කැමති තැන සිත ඇලෙන බව දන්නා තේරෙනවද ආ එතකොට කාමාශ්‍රව භවආශ්‍රව ditthිආශ්‍රව සාස්වත ditthි උච්ඡේද ditthි ditthි 62ක් තියෙනවා උච්ඡේද ditthි 44ක් සාස්වත ditthි 18ක් නාස්තික ditthිය හේතුක ditthිය දේවවාදේ නිර්මාණවාදය හේතුකප්පච්චවාදය උබ්බේකට කම්මවාදය මේ ඔක්කොම දික්ටි සම්මා දික්තියට ආවේ නැතා අන්න නිවැරදි දික්තිය දැන් මේ ධර්මතාවයන් අවබෝධ කරගත්තොත් මොන දික්තියද දෙන්නේ සම්මා දික්තියට එනවා අන්න ප්‍රඥා ඒතර මේ පිළිබඳව කල්පනා කරනවා නම් සම්මා සංකප්ප ඒ දෙකයි ප්‍රඥාවට නේ හරි ඒතර කාමාශ්‍රව භවආශ්‍රව දික්තිආශ්‍රව ආශ්‍රව තියෙන තාක්කල් අවිද්‍යාව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව, චන්දරාගය. ඒතොර තණ්හාව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා, අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව තියෙනවා. ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. උපකාර වෙන්නේ පිහිට වෙන්නේ. දැන් මොනවද අයින් කරන්න ඕනේ ඒකට? ආශ්‍රව කියන්නේ තණ්හාව. බුදුරජාණන් වහන්සේ දා බෝධි මූලේ පාන්දර යාමේ අවසාන ධර්මතාවය මොකක්ද අවබෝධ කරගත්තේ? මොන ඥානියද? ආශ්‍රකේශර ඥානිය. සියලු ආශ්‍රවයන් සේකල ලබන උතුම් වූ ඥානය. සියලු ආශ්‍රවයන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthයාශ්‍රව, අවිජ්ජාශ්‍රව. සියලු ආශ්‍රවයන් සේකල. සහ මුලින් සේකල. අය කාම කවදාවත් හට නොගන්න තැනටපත් කරා. පහන නිවුවා. අය තෙල් දැම්මේ. පිරයක් දැම්මේ. අපි මොකද කරන්නේ? තෙරුද්දාන තිරද්දාන. නිව්වා ආශ්‍රම. බණ හැවුවා හරි. දැන් ආයෙත් එළියට ගිහලා කාමාශ්‍රමත් එක්කද මනස? ගෙවල් දරවල් වලට කැමති, ඉඩ කඩන් වලට කැමති, යාන වාහන වලට කැමති, මිල මුදල් වලට කැමති, රන් රිදී මුතු මණික් වලට කැමති, අඹ දරුවන්ට කැමති. කැමති කියන්නේ කාමයයි. එතන සිත ඇලුනද? ආශ්‍රවයයි. ඒ කියන්නේ තණ්හාව. නානාශ්‍රව. දැන් ආශ්‍රව න අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. හරිද? ඒතකොට දැන් මුලට පරීක්ෂා කරාම හේතුව නෙමෙයි දහුනේ. මොකක්ද හේතුව? සමුදාය සත්‍යය. අන්න පටිච්ච සමුප්පාද වශයෙන් පරීක්ෂා කළා. තේරෙනවද කියපේ? පටිච්ච සමුප්පාද වශයෙන් පරීක්ෂා කළා. ඒතකොට ධාතු වශයෙන් පරීක්ෂා කළා. ආයතන වශයෙන් පරීක්ෂා කළා. පටිච්ච සමුප්පාද වශයෙන් පරික්ෂා කරාද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. පැහැදිලි වුණේ? එහෙනම් තව එකක් කියන්න. තව එකක් කියන්න. පැහැදිලි වුණාද මේක ධර්මතාවයක් අරන් පෙන්නේ අපි. මුල ඉඳන් අගට යනකම් පෙන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පැහැදිලි කරනවායි. සත්තැනක දක්ෂ වෙන්න ඕනේ. ස්ථාන හතක දක්ෂ වෙන්න ඕනේ. තුන් ආකාරයකින් පරීක්ෂා කරන්න ඕනේ. එයා කල යුත්තේ කරලා අවසන්. සියලු වැඩ කටයුතු නිමයි. එයාට ආයි කරන්න දෙයක් නැහැ. එයාට ආයි ප්‍රතිසන්දියකුත් නැහැ. එයාගේ සසර ගමන අවසන්. එයා එයාගේ සියලු දුක් නිමයි. ඒ කවුද? රහතන් වහන්සේ. දැන් පිටා මෙතනට ගියේ නෑ නේද? ඇයි ගියේ නැත්තේ? දැන් මෙතනදී පුළුවන්කම තියෙන චුල්ල සෝතාපන්න වෙන්න. ඒ කොහොමද? හේතුඵල දර්ශනය තුල. ඇයි? අපි ගන්න තවත් එකක්. දැන් මොකද්ද ගන්නෙ? අපි ගන්නවා කන. දැන් ඇහෙන ගත්තේ. දැන් කන කියන ධර්මතාවය දැන් දැන් හොඳට වැට්ටන්ගේ සිත් සතන් තුළට දැන් ඇතුළත් වෙලා තියෙන්නේ යම් ධර්මතාවයක්. දැන් කන කියන්නේ සුද්දාස්තක කලාපේනේ. හරිද? පැහැදිලි. ඒතර ඇහැ කියන්නේ සුද්දාස්තක කලාපය, කන කියන්නේ සුද්දාස්තක කලාපය. ඒතර සුද්දාස්තක කලාපය කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. කන බැඳිලා තියෙන්නේ ශරීරයත් එක්ක. කාය ප්‍රසාද රූපයටයි. පාලනය කරන්නේ. මට ඕන දවසක් අහනවද? එහෙම නැත්නම් මට ඕන විදියට අහන්න පුළුවන්ද? මට ඕන විදියට අහන්න පුළුවන් නම් දැන් ගෙදර කතා වෙනවා මෙහි ඉඳන් අහනවා. පුළුවන් දහන්න. අන්න මට ඕන විදියට අහන්න. තේරෙද? එහෙම අහන්න පුළුවන්. මෙතන යම් සබ්ජෙක්ට් නිකුත් වුණොත් ඒ සබ්ජෙ මේකට ගැටේ එච්චර එතනින් එහාට අහන්න බෑ. එහෙනම් මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. හරිද? පැහැදිලි. සුද්දාස්තක කලාපය පාලනය කරන්නේ ශරීරයට අයිති පාලනය කරන්නේ ජීවිතේන්ද්‍රිය රූපේ. පැහැදිලිද දැන්? ජීවිතේන්ද්‍රිය රූපයෙන් පාලනය කරන නිසා තමයි මට පාලනය කරන්න බෑ කියන්නේ. මට පාලනය කරන්න පුළුවන් ජීවිතේන්ද්‍රිය රූපයට දෙන්නේ. මම පාලනය කරනවා. මට පාලනය කරන්න බෑ. එහෙනම් එතකොට මේ පාලනයට බලය දුන්නේ කවුද? පෙර ඊට පස්සේ කතා කරන්න එපා මගේ කන කියලා. මේ කර්මයෙන් හැදිච්ච එකක් මේක කියලා. හිතන්න, කල්පනා කරන්න කර්මයෙන් හැදිච්ච එකක්. ඒක තමයි ප්‍රත්‍ය මූල ධර්මය ඒකයි. ඒතකොට මේ ස්වභාවයේ හැඩය, මේ පැවැත්ම, මේ අවසානය තීරණය කළේ කර්මයයි. එහෙනම් මූල ධර්මය හේතු කර්මය මේ හැඩය ප්‍රමාණය හදන්න සකස් කලින් සතර මහා ධාතුව. ඒ ප්‍රත්‍ය ධර්මය. ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් කන. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න. දැන් ඒකට මගේ කන කියන්න පුළුවන්ද? මට අයිති කියන්න පුළුවන්ද? බැ. එහෙනම් අන බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය බුදුරජාන් වහන්සේ දේශනා කළේ සියලු දික්ටි අයින් කරලා මම ඉදිරිපත් කරන න්‍යායක් ඒ තමයි හේතුඵලවාදී. මානෙනි කියලා හේතුන්ගෙන් හටගන්නේ. ඒතර හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ? හේතුන්ගෙන් හටගන්නේ. ඒතර සුද්දාස්ත්‍රක කලාපයේ වර්තමානයේ තියෙනවා ස්වභාවයක්. මේක අඩු වැඩි හදන්නේ කොහොමද? අපි දන්නවා මේ සුද්දාස්ත්‍රක කලාපයේ ආයශ කොච්චරද කියන එක. ඒත් සතරෙන් නිවනට බනහලා තියෙනවා. ඔව්. ඒතකොට දන්නවා මේ සුද්දාස්ත්‍රක කලාපයේ ආයශ කොච්චරද? චිතක්ෂණ චිතක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි මේ තියනවා පේනවනේ කණක්. ඒ කොහොමද පෙන්වන්නේ? කම්ම චිත්ත ඍතු ආහාර කියලා බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා. කර්මයෙන් මේක නිරන්තරයෙන් අඩු වැඩි හදනවා. ඒක තමයි මේකේ කඩ වැඩින එක අඩු වැඩි වෙන්නේ හේතු හින්දා තමයි. තේරෙනවද? කර්මයෙන් නිරන්තරයෙන් සකස් කරනවා. ඒතකොට ජීවිතේන්ද්‍රියෙත් බලය දීලා තියෙන්නේ. ඒතකොට එයාට ඕන නම් පුළුවන් අවුරුදු 10න් මේක නවත්තලා දාන්න. හැබැයි ඒ සුද්දස්ස කලන්තේ. එයා තමයි පාලනය කරන්නේ. එහෙනම් මටයි එකක් නෙමෙයි. මටයි එකක් නෑ. එහෙනම් හේතුන්ගෙන්ද හටගත්තේ? එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න. එහෙනම් අපි ආයේ කතා කරනවා නම් කණක් ගැන කතා කරන්න බෑ. මේ සුද්ධාශ්‍රක කලාපය හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න ධර්මයක්. පැහැදිලිද කියන්නේ? එතකොට දැන් කර්මයටත් හේතුවක් අපි කියවනේ. දැන් චුල්ලසෝතාපන්න වෙන යම් කිසි කෙනෙකුට දැන් මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවය දැක්කොත් අනිවාර්යයෙන්ම එයා චුල්ලසෝතාපන්නයි. ඒතකොට එයා නියත වශයෙන්ම පිළිගන්නවා. එයා නියත වශයෙන් එයාට විශ්වාසයි ප්‍රත්‍යක්ෂයි හේතුන්ගෙමයි හටගන්නේ කියන එක. ඒතර වර්තමානයේ කර්මෙන් අඩු වැඩි හදනවා. හරිද? සිතේ පැවැත්ම තියෙනකම්. සිතේ පැවැත්ම නැති වුනහම ඇහෙනවද මේක? මරිච්ච මනුස්සයට ඇහෙනවද? කවදාවත් ඇහෙන්නේ. නේ. නැත්තම් ආඩන හැටියට නැත්තම් නැගිටලා අඬනවා. නේ. ඇහෙන්නේ. ඇයි ඇහෙන්නේ නැත්තේ? අක්‍රියයි. ප්‍රාණ සිතේ ප්‍රවෘත්ති පවතිනකම් ක්‍රියාව තියනවද? තියෙනවා. සීත උෂ්ණනුව ක්‍රියාව වෙනස් වෙනවද මේක? දැන් ඔය සීත පලාකට පලාතකට ගියාම කන අගුල් වැටෙනවා කියලා කියනනේ. එතකොට වෙනස් වෙලාද? අසීත උෂ්ණ අණුවත් වෙනස් වෙනවා. ආහාරයෙන් ගන්න ආහාරය නිරන්තරයෙන් අවශ්‍යද මේකේ ප්‍රවෘත්තියට පැවැත්මට? එහෙනම් වර්තමානයේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නෙමෙයිද මේක ඇදගෙන යන්නේ? ආ වර්තමාන හේතු හතරයි. හරිද? ඒතර පෙර භවයේ මූල හේතු හදලා දුන්නා. වර්තමාන හේතු හතරකින් ඇදගෙන යනවා සුද්දාස්තක කලාපය, හටගත්ත පැවැත්ම, විනාශය. හැඩේ. හැබැයි මටයි මගේ කන. දැම කියන සම්මුති වචනය. රණ්ඩු වෙනකොට කර කියන දෙන අතර කන පැලෙන්න කියන. මොකද එහෙම කියලා ඊට පස්සේ ගහනවනේ. දැන් ගහලා ඊට පස්සේ මනුස්සයා කන කොලේ යනවා එහෙම නැත්නම් කන අගුල් වැටලා එහෙම නැත්නම් කන එදන් පස්සේ වැඩ කරන්නේ. ඊට පස්සේ හම්බෙන්නේ ඉතින් ඊගාව බලේ පුපුරච්ච එකක් තමයි. බෙරේ පුපුරලා යන්නේ. බෙරේ පැලිලා එනකොට. ඒ දැයට ඇහෙනවද? ಜಾති බිහිරි. උප්පත්තියෙන් බිහිරි. තේරෙනවද? ඒ හැබැයි කර්මය බලවත් නම් තමයි උප්පත්තියම බිහිරි වෙන්නේ. එයාගේ කර්මය කළේ අපි කියමු අවුරුදු 20, 22, 25 වගේ වෙනවා. ඒ කාල සීමාවේදී යාට එනවා ඒක. හදිසි අනතුරකින් හරි මේක පුපුරනවම තමයි. දැන් ඒතකොට මට දයිති. හා හේතුන් දෙකෙන් හටගන්නේ. හේතු ප්‍රත්‍යයෙන්. අන්න දර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය අපි දකිනවා. ආ හේතු ප්‍රත්‍යයම තමයි හටගන්නේ. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ කණක් නෙවෙයි. සුදර්ශ කලපේ. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා අවිද්‍යාවයි තණ්හාවයි. හරි. ඒතර දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක රූපයට අයිති රුප්පණේවත් වෙනස් වීමක් තියෙන්නේ. එහෙනම් රූපය දන්නවා රූපේ හේතු දන්නවා. නැති කිරීම දන්නවා. ඒතර කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි නම් අපි අවිද්‍යා අවිද්‍යා තණ්හා දෙක අයින් කරන්න ඕනේද නැද්ද? මං සසරෙන් නිවනට බණ කියනකොට මම ඔයත්තන්ට කියලා දීලා ඇති. අපි සියලු දෙනාට උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. මොකද්ද? සතිය හා යෝනිසමනස්කාරය. සීය හා මනා නුවණ. ඒක තමයි උපකාරක පිණිස පවතින ධර්මතා දෙක. දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. මොකන්ද? සමතයයි විපස්සනාවයි. දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි. නිවැරදිව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි. එයි ලෝකේ එච්චරයි තියෙන්නේ. නාමංච රූපංච. නාමයයි රූපයයි. එච්චරයි අවබෝධ කරගන්න තියෙන්නේ. අයින් කරන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තණ්හාවයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ කරුණාවට සම්පූර්ණ කළොත් යම්කිසි කෙනෙක් කලයුත්ත කරලා ඉවරයි. අවිද්‍යාවයි තණ්හාවයි අවසන් කළේ කවුද? රහතන් වහන්සේ. දැන් එහෙනම් අවිද්‍යා තණ්හා දෙක නෙමේද මේක මූලික? අවිද්‍යා තණ්හා නිසා නෙමේද කර්ම කළේ? ඒ කර්මයට අනුව නෙමේද මේක පටන් ගැනීම හැඩය පැවැත්ම? ඒ කණේ නෙමේනේ, ඒ සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපේනේ. එහෙනම් රූපය දන්නවා රූපේ හේතු දන්නවා. නැති කිරීම දන්නවා. ඒතොර නැති කරන්න නම් මේක අවසන් කරන්න නම් මේක ප්‍රවෘත්තිය අවසන් කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඒතොර ඒකෙනු දෙකක් නැහැනේ. එක ධර්මතාවය නෑ අයින් කරන්න තියෙන්නේ. තෘෂ්ණාවනේ. ඒකනේ samudāri සත්‍යය කිව්වේ. එහෙනම් ඒ ධර්මතාවය අයින් කළොත් පැවැත්මක් නෑ. එහෙනම් රූපය දන්නවා, රූපේ හේතු දන්නවා, රූප නැති කිරීම දන්නවා. මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්තකුත් තියෙනවා ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. තේරෙනවද? ලෞකික පැත්තකුත් තියෙනවා ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. ලෞකික පැත්ත තමයි එයා ලෞකික සම්පත් වලට කැමති නැහැ. මේක පිළිබඳව යම් ආකාරයකට කැමැත්තක් අයින් කරගෙන නැති. තෘෂ්ණාව අයින් කරගෙන නැති. අසකන නාසය දිව ශරීරේ මනස කියන ඒවටත් යම් ආකාරයකට තෘෂ්ණාවක් අයින් කරගෙන ඇති. හැබැයි අට ආශ්‍රව තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයන් තියෙනවා යට. ආශ්‍රව තියනවා නම් හැබැයි සිත කුසල පක්ෂයේ යෙදෙන්නේ. කුසල පැත්තට බර වෙන්නේ. ආශ්‍රව තිබුණාට කුසල පක්ෂයේ. එයි. එයා දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා. හැබැයි අට ආශ්‍රව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක නෙමෙයි. ආශ්‍රව රහිත කුසල පක්ෂයේ යෙදෙන ලෝකෝත්තර ධර්මතාවයක් තියෙනවා. ආශ්‍රව රහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨිය. එතකොට යම් ආකාරයක සම්මාදිට්ඨියක් තියෙනවා. අර කර්මය කර්මඵල දකිනවා. මේක හේතුන්ගෙන් හටගන්න කියන එකක් දකිනවා. ඒ කර්මඵල කර්මහා කර්මඵල දැක්කත් හේතුඵල දැක්කත් එයාට ආශ්‍රව තියෙනවා නම් ඒක ලෞකික සම්මාදිට්ඨියයි. මහණෙනි එයාට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthyaශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයන්ගෙන් ප්‍රහීනව එයාගේ සිත පවතිනවා නම් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. පැහැදිලිද කියන්නේ? හා. එහෙනම් එතකොට දැන් මේක හේතුන්ගෙන් හටගන්නේ. ආශ්‍රව හේතු වෙනවා, විද්‍යාවට අවිද්‍යාව හේතු වෙනවා, සංස්කාරයන් හේවන් කර්ම වලට කර්ම හේතු වෙනවා. පටන් ගන්න. ඇහැ පටන් ගත්තෙත් එහෙමයි. ඒ සුද්දාස්තික කලාපය පටන් ගත්තෙත් එහෙමයි. එහෙනම් මේ කන කියන සුද්දාස්තික කලාපය පටන් ගත්තෙත් ඒ විදිහටම නෙමෙයිද? එහෙනම් රූපය දන්නවා. රූපය හටගන්ම දන්නවා. ඒතර වර්තමානයේ හටගන්න ආකාරයක් දන්නවා. කම්ම, චිත්ත, ඍතු, ආහාර. එහෙනම් රූපය දන්නවා, රූපය හටගන්ම දන්නවා. හේතු දන්නවා, හේතු නැති කිරීම දන්නවා. දැන් නැති කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කියවනේ අයින් කරන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි මේ ධර්මතා මේ කියන ආකාරයට පැහැදිලිව මනසට අවබෝධ නම් එයා විද්‍යාව. එයා විද්‍යාව නෑ යට. සම්මුති හේවත් ප්‍රඥාප්තිය තුලදන මනස පවතින්නේ අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි නිවැරදිව හේතුඵල ධර්මතාවයන් කෙරෙහි වර්තමානයේ සිද්ධ වෙන හේතුඵල ධර්මතාවයන් කෙරෙහි නිවැරදිව මනස පවතිනවද විද්‍යාව දැන් එතකොට අපිටම තෝරගන්න පුළුවන් මගේ මනස පවතින්නේ අවිද්‍යාවද විද්‍යාවද කියලා පැහැදිලි එතකොට අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න බැරිද ආන්න හරි එච්චර තමයි පුළුවන් මට පුළුවන් ඒ තමයි සමාවයම මං එනවා කොහොම හරි මම ව්‍යායාම් කරනවා මම උත්සාහ කරනවා මම ගන්නවා කොහොම හරි මේක ඒ සම ව්‍යායාම හැබැයි නිවැරදි සිහියෙන් ඕනේ මේක කරන්න ඒ සම්මා සතියයි නිවැරදිව දැක්කා සමවිද්‍යයි හරිද තේරෙන ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයිද එහෙනම් රූපය දන්නවා රූපේ හේතු දන්නවා හේතු නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා ආස්වාදය දන්නවා. දැන් මේ සුද්දාස්ත්‍රක කලාපය නිසා ආස්වාදයක් විඳිනවද? විඳිනවා. දැන් කන ඇහෙන්නේ නැත්නම් දුක්ඛ දෝමනස්යන් නෙමෙයිද? ඇහෙන තාක්කල් සොම්නස් නෙමෙයිද? ආ. දැන් එතකොට එහෙනම් ආස්වාදයක් තියෙනවද? කනේ ආස්වාදයක් තියෙනවා. සුද්දාස්ත්‍රක කලාපයේ ආස්වාදයක් තියෙනවා. හැබැයි මේ ධර්මතාවය මේ සුද්දාස්ත්‍රක කලාපේ වෙනස් වෙනවද? තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවද? පෙරලන ස්වභාවයක් තියෙනවද? විපරිණාමය ස්වභාවයක් තියෙනවද? ඒ ආදි නෙවෙයි. මේ වෙනස් කරන්න නැද්ද මේ? මට ඕන වෙලාවට. නෑ. නිරන්තරයෙන් තියෙන වෙනස් වීම. ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවනේ. එහෙනම් ඒ වෙනුවට අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතරනේ නැවත නැවත නැවත හදන්නේ. එහෙනම් විපරිණාමයක් නේ තියෙන්නේ. පෙරලන ස්වභාවයක් නේ. තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගැනීමක්. එම ස්වභාවයක් තියෙනවා. එහෙනම් ආධිනවයක් තියෙනවද? හොඳයි ඔගේ චන්ද්‍රාගය අයින් කරන්නේ කවද්ද? අතරක් ප්‍රශ්නේ තියෙන්නේ. චන්ද්‍රාගය. දැන් ඇහි චන්ද්‍රාගය අයින් කරන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ මම. තාමත් තියෙනවද? ඇහැට චන්ද්‍රාගය මොකද තණ්හාව තියෙනවා. දැන් තණ්හාව නැති කරලා සසරෙන් නිවනට බණ කියන්නේ. ඒ කියන්නේ හෙට නිවන් දකින්න නෙමෙයි. දවදරට මලොත් මොකද කරන්නේ? හෙට නිවන් දකින්න බණ කියලා. ආ බුදුරජාණන් වහන්සේ හෙට නිවන් දකින්න බණ කියන්නේ. අද නිවන් දකින්න මේ මොහොතේ නිවන් දකින්න බණ කියේ. තේරෙනවද? එහෙනම් අතන මේකේ චන්ද්‍රාගයේ මේ සුද්දාස්ත්‍ර කලාපේ මට අයිතිත් නෑ මම කියන්නත් බෑ මගේ කියන්නත් බෑ මට අයිතිවාසිකම් කියන්නත් බෑ. හැබැයි වුණාට මට ඕනේ උක. එහෙම සිතුවිලක් එනවද? තාමත් ඔක අල්ලගෙන තින්නේ. චන්ද්‍රාගෙන් ගැට ගහගෙන ඉන්නේ. ගැට ගහගෙන ඉන්නේ. ඔව්. එහෙනම් දැන් කවචක අයින් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකේ චන්ද්‍රාගය අයින් කරන්න. අයින් කරන්නේ නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගෙන අයින් කරගන්න. නිවැරදිව දැනගත්ත, නිවැරදිව දැකගත්තද ඊට පස්සේ තමයි කලකිරීමක් එන්නේ. නිබ්බිදා කියලා එකක් එනවා. ඒ කියන්නේ කලකිරීම. මේ ධර්මතාවය තවදුරටත් පවත්වලා වැඩක් නැහැ. මට දුකක්ම තමයි මේක උරුම කරන්නේ. මනසයි කරගන්න. ඒ දැනගෙන හා දැකගෙන යන ගමනක් මේක. තේරෙනවද කියන්නේ? එහෙනම් චන්ද්‍රාගය අයින් කරනවා. එතකොට රූපය දන්නවා, රූපේ හේතු දන්නවා, නැති කිරීම දන්නවා, නැති කිරීමේ මාර්ගය දන්නවා, ආස්වාදයක් දන්නවා, ආස්වාදයක් තියෙනවා මේකේ. මේකෙන්ද විඳිනවා. ආධිනවයක් තියෙන්නේ පෙරලනවා තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් විපරිණාම ස්වභාවයක් තියෙන්නේ. ඒ ආධිනවයයි නිස්සරණය. මම චන්ද්‍රාගයන් කියන. මට පාවචි දර්ශන 17ක් තුළ උපදේ උපද බිඳි බිඳි බිඳි බිඳි යන ওই ධර්මතාවය මට මොකද ආයි ගිහලා ඔක්ක දුකක් නේ හදන්නේ. චන්ද්‍රාගයන් කරනවා. ඒ නිස්සරණය. හරිද? ඒතර කරුණු හතයි. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධාතු වශයෙන් විමසා බලන්න. දැන් කිව්වේ ධාතු වශයෙන්. දැන් ධාතු වශයෙන් නෙමෙයිද මේ ක්‍රියාත්මක වෙන්නේ? ආයතන වශයෙන් විමසලා බලන්න. සෝතායතන. ආයතනය කියන්නේ යමක් නිපදවන්න දායක වෙන මූලස්ථානය. ඒ තමයි ආයතන. ඒකට දැන් මේ සෝතායතනය මුල් වෙලා මොනවද නිපදවන්නේ? මේ සෝත විඥාන මේ ධර්මතාවයෙන් නැතුව සෝත විඥාන නිපදවන්න පුළුවන්ද? සෝත විඥාන කියන්නේ ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක්. සිත හදනවා. මේ ධර්මතාවය ඕනමද නැද්ද? ඒ සිත හදන්න. එහෙනම් මේක ආයතනයක්ද? ඒ ආයතනය කන නෙමෙයි සුද්දාස්ස කලාපය. බාහිර ශබ්දය ඒ සුද්දාස්ස කලාපයයි. බාහිර සද්දයස් නැමැති සුද්දාස්ත්‍රක කලාපය මේ සෝතායතනයේ නැමැති මේ සුද්දාස්ත්‍රක කලාපත් එක්ක ගැටෙනවද? සබ්දයක් මේක ස්පර්ශ වෙන්නේ බැහැන්නේ නැත්තම් කොහොමද ඇහෙන්නේ? හ්ම්. ගැටෙන්නේ. එතකොට ආයතන දෙකක්ද? සුද්දාස්ත්‍රක කලාප දෙකක්ද ගැටෙන්නේ? සුද්දාස්ත්‍රක කලාප දෙකක් ගැටෙනවා. දෙකේම නැතිද දෙන්නේ? ආ. මට ඇහුණාද? මං අහගත්තද? කාටද ඇහුනේ? කවුද අහගත්තේ? එහෙම කෙනෙක් ඉන්නවද හේතුඵලද? මේ සෝතායතනය, එවත් මේ සුද්දාස්ත්‍රක කලාපය, බාහිර ශබ්දායතනය, එවත් ඒ සුද්දාස්ත්‍රක කලාපය මේ සුද්දාස්ත්‍රක කලාපයත් එක්ක සම්බන්ධයි. හැබැයි ඒකත් වෙන්නේ ඒ ස්වභාවය අනුවමයි එන්නේ. මට යන්තම් ඇහුනේ. මම කියනවා ආ මට හොඳට ඇහුණා. ආ මම හොඳින්ම අහගත්තා. දැහැමක් තියෙනවා. යන්තනුත් ඇහෙනවා, භාගයටත් ඇහෙනවා, හොඳටත්. ඒතර ඇහෙන කෙනෙක් ඉන්නවද? අර හඬ මේක ගැටීම අනුව නෙමෙයි දේශිත හැදුනේ. ආ. එතකොට හේතුඵල නෙමෙයි. පැහැදිලිද? එතකොට මේ සිත නිපදවන්න මූලිකත්වයේ ගත්තේ කවුද? ඒ ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත හදන්න මූලිකත්වයේ ගත්තේ මේ ධර්මතාවයයි. හරිද? බාහිර කරන මෙයාට තනියෙන් ඉපදවන්න බෑ. ඇහිීම පිළිබඳව සිත්මයට තනියෙන් ඉපදවන්න බෑ. එයා බාහිර ශබ්ද ආයතනය. ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. ආයතන දෙකක් සම්බන්ධ වෙනවා. ආයතන දෙකේම නැති දෙයක් වෙනවා. තේරෙනවද? ඉතින් බලන්නකො මේ පුජ්‍යලයක් මේකට ආරූඪ කරගෙන සත්‍යයක් ආරූඪ කරගෙන කෙනෙක් ආරූඪ කරගෙන අපේ මනස මොනතරම් මුලා කරලාද තියෙන්නේ කියලා. මේ හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයන් නිවැරදිව පෙන්වන්නේ නැතුව මේ සත්පුජල සංඥාව තුළ ගිරිවලා අපිට කෙලෙස් ඇති කරලා දැන් මේවා කෙලෙස් උල්පත් මේවා උල්පත් නෙමෙයි මේවා කෙලෙස් ඇයි මිහිරි ශබ්ද ඇහුවද ආසාව එන්නේ ඒහට අමිහිරිද අමනාප එන්නේ නැද්ද ඉතින් කෙලෙස්නේ ආසාව කියන්නේ ක්ලේශයක් අමනාපය තරහ කියන්නේ ලෝභ ද්වේෂය ආ ඒක කෙලෙස් උල්පත් නෙමෙයිද මේවා එතකොට දැන් මමද කෙලෙස් උපදවන්නේ? මම උපදවන්නේ නැහැ. එහෙනම් ආයතනයක්ද මේක? එහෙනම් සෝත විඥානයක් ඇදුවා. කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි. ඒතර මේ ධර්මතාවය මූලික වුණේ නැත්තම් මේ සුද්දාස්ස කලාපය මූලික වුණේ නැත්තම් අර බාහිර ශබ්ද ආයතනය ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වෙන්නේ නැතුව සෝත විඥාන සෝත සම්පස්ස සෝත සම්පසිජා වේදනා කියන ධර්මතාවයන් නිපදවන්න පුළුවන්ද? බෑ. බෑ නිපදවන්න. එහෙනම් මෙයා එකට මූලිකද? මූලිකයි. එනිසා මේකට ආයතන කියනවා. ආයතන වශයෙන් හරිද නිවැරදිද එතකොට? ධාතු වශයෙන් නිවැරදිද? හඳ අපි යන පටිච්ච සමුප්පාදයට. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාද වශයෙන් උත්මසන්ට. හරි. දැන් සෝත ආයතනේ. සලායතන වලින් එකක් නෙමෙයිද? ආයතන හයෙන් එකක් නෙමෙයිද? සලායතන පත්‍ය පස්ස. ආයතන හයක් තියෙනවා නම් මොනවද සිද්ධ වෙන්නේ? පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. විඳිනවනම් ඇලෙනවම තමයි. ඉතින් ආය අහන්න දෙයක් නැහැ ඒක. විඳොත් ඇලෙනවම තමයි. වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන. තදින් ගන්නවා. ඇලෙනවද තදින් ගන්නවා. උපාදාන. උපාදාන පත්‍ය භව. උපාදානය නිසා කරන්නේ කර්මය. කර්මතර භව දෙකක් තියෙනවා. කර්ම භව, උපති භව. උපාදානය නිසා එකපාරට භවයට යන්නේ කර්ම කරලා කර්මයට අනුරූපව තමයි භවයකට යන්නේ. කාම භව, රූප භව, අරූප භව. එහෙනම් උපාදාන පත්‍ය භව. භව පත්‍ය පහල කෙරුවා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. දැන් මේ සෝත ආයතන හේවත් මේ සුද්දාස්ත්‍රික කලාපයට තියෙන ඇලීම නිසා ගිහින් කොහෙද දැම්මේ? ಜಾති. උරුම කර එකක්. ජරා. එතන ඉඳලම දිරනවා. ව්‍යාධි. මේක එන්නේ නැද්ද ලෙඩ රෝග? මොනතරම් එනවද මේක ලෙඩ රෝග? ව්‍යාධි, මරණ, විදි විදි විදි විදි විදි විදි අවසන් වෙනවා. සම්මුති වශයෙන් අවසන් වෙනවා මරණයේදී. ශනික මරණයේදී ශනයක් ශනයක් ශනයක් පාසා ඉපද බිඳිනවා. මරණ ශෝක මේක වෙනස් වීම නිසා අඬන්නේ අඬනවා දුක් වෙනවා ශෝක වෙනවා. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දැන් මේක මොකක් හරි සතෙක් එහෙම රිංගුවා. ආ නේ මොන හරි දෙයක් වුණා මේකේ. මේක ඇතුලේ මස් දැල් වගේ දේවල් එනවා සමහර අයට. සමහර අය ඇතුලේ පැස්සවල සරව ගලනවා. මොනතරම් දුකයිද? එහෙනම් මේක දුකට දුක්ඛාරය සත්‍යයට අයිති එකක්ද? ඒක ආර්ය සත්‍යද? ආර්ය සත්‍ය. දුක්ඛාරය සත්‍යයට අයිති. ඒතර මේක තියෙනවා ජරා තියෙනවා, ව්‍යාධි තියෙනවා, මරණ තියෙනවා, මේ නිසා ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා, වැළපෙනවා, දුක්ඛ දෝමනස්ය. එනවා. එහෙනම් දුක්ඛාරය සත්‍යයට අයිති. ආයතනෙ. ඒ එළුම් කරන හින්දා. මේකට ආශා කරන හින්දා. මේකට චන්ද රාගය තියෙන හින්දා. මේකට තෘෂ්ණාව තියෙන හින්දා. හොඳයි ආයතන හැදුවේ කවුද? දැන් පටිච්චසමුප්පාදයෙන් විමසන්නේ අපි. ආයතන හැදී නාම රූපච්ඡ සලආයතන. නාම රූප දෙක පටන් ගත්තද එතන ඉඳලා තමයි ආයතන හැදුනේ. නාම රූප වලට හේතුවක් තියෙනවා. විඥානපච්ච නාම රූප. ප්‍රතිසන්දි විඥානයේ දැස්සනම් මේ දැස්සේ නැත්තම් මේ එකක්වත් සිද්ධ වෙන්නේ නෑනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජරා මරණ ටික අවසන් කරන්න නම් අවසන් කරන්න ඕනේ જાතියයි. ඒ කියන්නේ පහළ වීම අවසන් කළොත් ජරා මරණයක් තියෙනවද? නෑ. ඉපදීමක් නැත්තම් ජරා මරණයක් නෑ. ඒ නිසා තමයි ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති එහෙනම් ජාතියම නේද හදන්නේ හරි. ඒතකොට ප්‍රතිසන්දි විඥාණය දැස්සනම් ಜಾතිද නැද්ද? ಜಾති කියන්නේ දැස්සා. ආ එහෙනම් ප්‍රතිසන්දි විඥාණය නෙමෙයිද හේතු? නාම රූප දෙකට ප්‍රතිසන්දි විඥාණය. ඒතකොට ප්‍රතිසන්දි විඥාණයට හේතු සංස්කාර. ඒ ඉතින් කර්මත් එක්ක පැටලිලා නෑ මේ මනස. ඒ මනසින්නේ දැස්සේ. සංකාරපච්චය විඥාන. හරිද? සංස්කාර කෙරුවේ. සංස්කාර රැස් කළේ කර්ම රැස් කළේ, චේතනා රැස් කළේ අවිද්‍යාපච්ච සංඛාරා. අවිද්‍යාව හින්දා නෙමෙයිද? අවිද්‍යාවට ප්‍රත්‍ය වුණේ ආශ්‍රම නෙමෙයි. ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙනවා. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. යමෙකුට අවිද්‍යාව නැද්ද? එයාට ආශ්‍රම නැහැ. යමෙකුට ආශ්‍රම නැද්ද? එයා විද්‍යාව. එතකොට ආශ්‍රව කියන්නේ මොකද්ද? කාම ආශ්‍රව. මේක කැමති ආශ්‍රවයක් මේක. කැමතිනේ කරට. කාම ආශ්‍රව. මේකෙන් ශ්‍රද්ධාවටත් කැමති. නැද්ද? ආ ඒක ආශ්‍රව. ඒ නිසා උපදින සිතටත් කැමති. ආශ්‍රව. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති. ඒත් ආශ්‍රව. ඒ ස්පර්ශය නිසා විඳින විඳීමටත් කැමති. ආශ්‍රවද නැත්. කාමාශ්‍රව. භවශ්‍ර. ඒක භවයෙන් භවයට ඉල්ලනවා. පෘථිවියේ තියෙන හඬවල් හොඳ නැහැ දිව්‍ය ලෝකයේ තියෙන හඬවල් නම් හොඳයි එහෙ ගියොත් මීට වැඩි හොඳ හඬවල් ටිකක් ආතේ. ඇයි? මෙහි හඬවල් අහන්න නම් ලක්ෂ ගණන් දීලා දහස් ගණන් ලක්ෂ ගණන් දීලා හොඳ මිහිරි හඬ නිකුත් කරන සංගීත භාණ්ඩ හොඳ උපකරණ ගෙදර ගෙනලා හයි කරගන්න ඕනේ. හවුද නැද්ද? ඒ සඳහා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, මුදල් හදලා උපයන්න ඕනේ. ඒවා කරගෙන ඒවා දාගෙන නෙමෙයි දාර්ශනික හදන්නේ. හැබැයි දිව්‍ය ලෝකේව මොකුත් කරන්න ඕනේ. නිරන්තරයෙන් ඒ විවිධ භාණ්ඩවල ඒ සංගීත රාවයේ මිහිරි හඬවල් නිරන්තරයෙන් නින්නාද දෙනවා. නෑ ඒ හොඳයි දෙන. ඒ යනු එහෙයන්ට කැමති වෙනවා. දැන් එහි ගිහිල්ලා ආපු අය මෙහි ඉඳලා දැන් සමහර අයට ಜಾති ස්මරණ තියෙනවනේ. අර ප්‍රතිපූජිකා එහෙම දන්නව නේද? ආ. එතකොට ಜಾති ස්මරණ තියෙනවා නම් දැන් ආයෙ කොහෙටද යන්න හදන්නේ? භව තණ්හා භව ආශ්‍රව නෙමෙයිද? ඔය තාම ඇති හැබැයි ඊට වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ගියේ. එතකොට ඒ හිටියේ තවතිසා දිව්‍ය ලෝකේ. එතකොට තවතිසා දිව්‍ය ලෝකේ තියෙන මිනිස් වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයක්. ඒතකොට තම අවුරුදු 2500යි ගත වෙලා තියෙන්නේ. තව අවුරුදු තියෙනව බර ගන්න නේ. 3 කෝටි 60 ලක්ෂයෙන්. ඒතකොට 3 කෝටි 57 ලක්ෂ ගණක් තව ඉන්න පුළුවන් යාට. දැන් එදා ඉඳලා මේ ජාති ස්මරණ නිසා පෘථිවියට ඇවිල්ලා ඒ අනුව පින්දම් කළා අපව ගියාද නැද්ද? ඒක කට්ටිය නෑ කැමති නෑ. තේරෙනාට කියනවා. පැහැදිලිද? බව තෘෂ්ණා. මේ ආස්වාද විඳින්න හොයනවා. තේනද භවතන්න? ඒතර කාමාශ්‍රව භවආශ්‍රව ditthිආශ්‍රව ඒ අල්ලා ගැනීම ditthියම තමයි. දිව්‍ය ලෝක අල්ලගත්ත ditthිය. ඇයි? අනිත්‍යයි. දිව්‍ය ලෝක ස්ථිරද? නিত্য ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකද? ආයෙන්න වෙනවා. ආයෙන්න වෙනවා. ඒ කියන්නේ අර සක්‍ර දෙවිඳුන් එක දවසක් බැලුවා අර දෙවිවරු කට්ටියක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට නෙමෙයි මහා කාශ්‍යප හඳුරාකි. දානයක් දෙන්න ගිහිල්ලා දෙන්න බැරුව එලෝ ගත්තා. නේ රාතන් වහන්සේලා කීපනමකට. දැන් මේක ගිහිල්ලා පැමිණිලි කරා ශක්‍ර දෙවිඳුරට. ශක්‍ර දෙවිඳුර බැලුවා පින් කරන්න කියලා එලෝලා මේගොල්ලන්. බැලුවා පින් අපිටත් ඕනේ. මනස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අපටත් පින් ඕනේ බැලුවා මම ගිහලා පින කරගන්න ඕනේ කියලා බැලුවා ආයශ කොච්චද දවස් 7යි තියෙන්නේ බැලුවා එයාගේ නෝනා සුජාතා සක්‍රදේවින්දයාගේ නෝනා සුජාතා එයාගේ ආයශ බැලුවා අයයටත් තියෙන දවස් 7යි දෙන්නටම යන්න දින අපායට දැන් ඇවිල්ලා අර මහකාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් දුන්න නේද වෙස්සලාගෙන ඇවිල්ලා. දැන් එතකොට ඒ භව තණ්හා නෙමෙයි. දික්ටි අල්ලගත්තා. දික්ටියෙන් තමයි අල්ලගන්නේ. ඇයි ඒ හොඳයි කියලා. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ටි ආශ්‍රව. ඒ කියන්නේ තෘෂ්ණාව. ආශ්‍රව කියන්නේ ඇලෙනවනේ. එතන ඇලිලානේ. ඒ කියන්නේ තණ්හාව. එහෙනම් දැන් මුලට පරීක්ෂා කරාම තණ්හාව නෙමෙයිද අහුවෙන්නේ? ඒ සමුදාය සත්‍ය නෙමෙයිද? දැන් මේ ආයතනය පිළිබඳව අපි එතකොට රූප වශයෙන් පරීක්ෂා කළා සුද්දස්සක කලාප හේතු පරීක්ෂා කළා කර්මය ආයෙත් පස්සට ආයෙත් පරීක්ෂා කරා විද්‍යාවේ තණ්හාවයි කියන නිසාම තමයි කර්ම කරන්නේ කියන එක. ඒතර හේතු පරීක්ෂා කළා හරි හේතුත් දැක්කා හේතු අයින් කරන්න ඕනේ. ඒකත් දැක්කා. ඒ හේතු නිරෝධයයි. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආස්වාදයක් දැක්කා. ඔව් මේකෙන් අන්න ආස්වාදයක් විඳිනවා. සත්‍යයි. හැබැයි ඒක අතිශය ෂණේ ආස්වාද ආදීනවයක් තියෙනවා විශාල ආදීනවයක් තියෙනවා වෙනස් කරනවා පෙරලනවා තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා විපරිණාම ස්වභාවයක් තියෙනවා ආදීනවය මේක චන්දරාගය අයින් කරොත් ඒ නිස්සරණේ ධාතු වශයෙන් පරීක්ෂා කළා සතර මහා ධාතුන්ටයි ඉති ඒතර ආයතන වශයෙන් පරීක්ෂා කළා මෙයා මූලික වෙලා තමයි මේ ඉදිරි ධර්මතාවයන් නිපදවන්නේ ඒකත් දැක්කා පටිච්ච සමුප්පාදයට ගලපලා බැලුවා ගිහින් දැම්මේ කොහාටද? ආයතන තුල තෘෂ්ණාව පවත්වන්න ගිහිල්ලා ගිහින් දැම්මේ කොහාටද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ ඒ දුක්ඛාරය සත්‍යයි. ආපස්සට පරීක්ෂා කළා ආශ්‍රවේවත් චන්ද්‍රාගේවත් තෘෂ්ණාවයි. ඒ සමුදාය සත්‍ය නෙමෙයි. දැන් සමුදය අයින් කරන්න ඕනේද නැද්ද හේතු? ඒ නිරෝධයයි. නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ ඉන්නේ. සීලයක පිළිතල වාඩි වුණා. එකඟ සිතින් බණ ඇහුවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නැගිටින්න. පැහැදිලිද කියන එක? ඒතොර දැන් අවබෝධ කරන්න බැරිද? තේරෙනවද? එහෙනම් ධාතු වශයෙන් පරීක්ෂා කළා, ආයතන වශයෙන් පරීක්ෂා කළා, පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් පරීක්ෂා කළා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ චුල්ලසෝතාපන්න වෙන්නත් පුළුවන් කිව්වනේ. ඒ කොහමද? හේතුඵල දැක්කා. හේතුන්ගෙම නෙමෙයිද හැදුවේ? වර්තමානයේ හේතුන්ගෙම නෙමෙයිද හැදෙන්නේ? මේ ධර්මතාවය හැවත් මේ සුද්ධාස්තක කලාපය කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නෙමෙයිද ඇදගෙන යන්නේ. කර්මයෙන් අඩු වැඩි හදනවා. සිත පවතිනකම් අඩු වැඩි හදනවා. සීත උෂ්ණ දෙකෙන් වෙනස් කරනවා. අඩු වැඩි හදනවා. ගන්න ආහාරය. වර්තමානයේ හේතුද? අතීතයෙන් බැලුවත් හේතුද? එහෙනම් මේ විදිහටම නෙමෙයිද අනාගතයට යන්නේ? ඒත් හේතුන්ගෙන්ද හටගන්නේ? හරි. ඒකෝට එහෙනම් වර්තමාන භවය. ඒතකොට පෙර භවයේ අපට තෘෂ්ණාව තිබ්බා. තෘෂ්ණාව නිසා අවිද්‍යාව තිබ්බා. අවිද්‍යාව නිසා අපි කර්ම කළා. සිත හැසිරුණා. මනෝසංචිතන ආහාර. ඒ අනුව අපි මේ ප්‍රතිසන්දි විඥාණය මේ මෞකසට සම්බන්ධ කරගෙන මේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් අරගෙන මේ විදිහට ප්‍රවෘත්ති අරගෙන යනවා. මේ විදිහටම නෙමෙයිද ඊගාව භවයට යන්නේ. ආ ah. දැන් අතීතය පිළිබඳව ගැටලුව විසඳෙනවා. වර්තමානයේ පිළිබඳව ගැටලුවක් විසඳෙනවා. අනාගතයේ පිළිබඳව ගැටලුවක් විසඳෙනවා. බුදුරජාන් වහන්සේ පැහැදිලි කරා අවිද්‍යාවෙන් විද්‍යාවට එන්නේ කොහොමද කියලා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක්ඛ ඥානයි. දුක්ඛ සමුදයක් ඥාන. දුක්ඛ නිරෝධයක් ඥාන. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. පුබ්බන්තයක් ඥාන. පෙර භවය දන්නේ නැහැ. දුක්ඛය ඥානං කියේ දුක දන්නේ දුක්ඛ සමුදයක් ඥානං ඒකට හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධයක් ඥානං ඒ හේතු අයින් කරන්න ඕනේ. එතන තමයි නිරෝධය. ඒක දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. ඒකට යන ප්‍රතිපදාව දන්නේ පුබ්බන්තේ අඥාන. පෙර භවය දන්නෙත් නැහැ. අපරන්තේ අඥාන. අනාගත භවය දන්නෙත් නැහැ. පුබ්බන්තේ අපරන්තේ අඥාන. පටිච්ච සමුප්පාද ධම්මේ අඥාන අවිද්‍යාව. මේ පටිච්ච සමුප්පාදය මේ පිළිවෙල දන්නේ අවිද්‍යාව. කරුණු අටක් පිළිබඳව නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. දුක්ඛේ ඥාන. එහෙම කියලා තියෙනවා. දුක්ඛේ ඥාන දුක පිළිබඳව නුවණ. දැන් පෙන්වන්නේ දුක් කොහෙද ගිහින් දාන්නේ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන. ආ හේතුවත් මං අල්ලගත්තා. ධාතු වශයෙන් පරීක්ෂා කළා, ආයතන වශයෙන් පරීක්ෂා කළා, පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් පරීක්ෂා කළා. මං හේතුවත් හොයාගත්තා. දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන. හරි, දුක් ටික නිරෝධ කරන ඒ හාමුලින්ම නැති කරන ඥානයත් මට තියෙන මේ හේතු අයින් කරන්න ඕනේ. චන්ද රාගයෙන්, නන්දි රාගයෙන්වත් තෘෂ්ණාව කියන ධර්මතාවය අයින් කරන්න ඕනේ. ඒ දුක්ඛ නිරෝධ ඥානයයි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. ඒ පිළිවෙත මම දැන් දන්නවා. සීලයක පිළිටන්ට ඕනේ. එකඟ සිතින් මේක විභාග කරන්න ඕනේ. පරීක්ෂා කරන්න ඕනේ. බෙදන්න ඕනේ. අන්න බැලුවා. එකඟ සිතින් විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා අවබෝධ කරගත්තා. ඒ ඥානයයි. එතකොට පෙර භවය පිළිබඳව ඥානය දන්නවා. පුබ්බන්තේ ඥාන. ඒ කොහොමද? පෙර භවය අවිද්‍යාව තිබ්බා මට. තණ්හාවක් තිබ්බා. ඒ අනුව මං කර්ම හැදුවා, සංස්කාර හැදුවා, චේතනා ගොඩනැගුවා. ඒ අනුව මම මේ භවයට ආවා. එහෙනම් පුබ්බන්තේ ඥාන පෙර භවය පිළිබඳව නුවණක් තියෙනවා. අපරන්තේ ඥාන හරි මම මේ ටික මේ චන්ද්‍රාගය මේ නන්දිය මේ තෘෂ්ණාව මම මේ විදිහට පවත්වාගෙන ගියොත් මට තාමත් අවිද්‍යාව. අවිද්‍යාව තණ්හා තියෙනවා නම් උපාදානයක් තියෙනවමයි. උපාදානය තියෙනවා නම් කර්ම රැස් කරනවමයි. කර්ම රැස් කරුවොත් මට ආයි භවයක් හැදෙනවමයි. අපරන්තේ ඥාන. උබ්බන්තේ අපරන්තේ ඥාන. ආ මම දැන් දෙකම දැක්කා. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා මේ පිළිවෙල ගලාගෙන යන පිළිවෙල මම දැක්කා. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. මම දන්නේ මම අවිද්‍යාවෙන් විද්‍යාවට ගත්තා. ඔය ප්‍රාවදනාවද කියන මම දන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් දැන් මේ පිළිබඳව චන්දරාගයට මොකද කරන්නේ? නන්දිය චන්දරාගය තෘෂ්ණාව අල්ලගෙන ඉන්න ස්වභාවයට මොකද කරන්නේ? අතහරින්න. බාහිර දේවල් අපිට මනසින් අයින් කරගන්න පුළුවන් එක ගැටලුවක් නෑ. අපි දන්නවා ඒක කවදා හරි තියලා යන්න වෙනවා කියලා. දැන් මේ ඊයේ පෙරේදා දොඟල් ප්‍රතිරූපాయని බලනවා, නිවුස් බලනවා, ප්‍රවෘත්ති බලනවා. ලංකාවේ කෝටි ප්‍රකෝටිපති බොඩි එකවත් ගෙදරට ගේන්න නැතුව අර ආධානාගාරට දාලා පුච්චලා දැම්මා. මාළවිසයිට දැන් නෙවිල් ෆර්නැන්ඩෝ කෝටි ප්‍රකෝටි ගානක ධනයක් මොනවද ගෙනිච්චේ? හා? තේරෙනවද? අපි මොනවද ගෙනියන්නේ? මොනතරම් වස්තු සම්පත් දේපල පෙර සංසාරේ ගොඩ ගැහුවද? ගොඩ නැගුවද? එකතු කළාද? පොඩි බැන්දද? මොකක්ද අරන් ආවේ? ඇඳුමක් අඳින්න මේ බලේ. එහෙම එකක් අජනයි නෑ. හැබැයි තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසාවා නැද්ද? තණ්හාවත් එක්ක පැටලිච්ච මනසයි ආවේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ තෘෂ්ණාවම තමයි මේ භවෙන් භවයට භවෙන් භවයට ගෙනියන්නේ. එහෙනම් අපි අයින් කරන්න ඕනේ මොකක්ද? දැන් ඇහැ පිළිබඳව හේවත් ඒ සුද්දාස්ත්‍ර කලාපය පිළිබඳව කරුණු පැහැදිලි කරා හේතුඵල අනුව ක්‍රියාත්මක වෙන ආකාරය ඒකේ ස්වභාවය ඒකේ හටගැන්ම ඒකේ පැවැත්ම ඒකට ධාතු වශයෙන් පරීක්ෂා කළා ආයතන වශයෙන් පරීක්ෂා කළා. පරිසම්පාද ධර්ම වශයෙන් පරීක්ෂා කළා. ඒතර චතුරාර්ය සත්‍ය වශයෙන් පෙන්වලා දුන්නා. දුක්ඛාර සත්‍යයටයි තේවා මොකද කරන්නේ? ආයි ප්‍රාර්ථනා කරනවාද? මේ ප්‍රාර්ථනා කරනවා නම් ආයි දුකනේ හොයන්නේ. ආයි තන්නේ දුක. ඒතර අපිට ඕනේ ආයි දුකට දුකද නිදහසෙන්ද? يعني తాවකාලික නිදහසක්ද අර දිව්‍ය ලෝක වලට කියලා ටික කාලයක් හොඳට විඳලා ඉන්නේ. ද එහෙම නැත්නම් මේක සදාටම අයින් වෙන්නේ. අන්න සසරෙන් නිවනට. දැන් පැහැදිලි. තව එකක් කියන්න වෙලා තිබ්බච්චි. අපි හයක් තියෙන හයම කිව්වොත් නිවෙනවම තමයි තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් දෙකයිනේ කියන්නේ. දැන් දෙකෙනොත් යම් තාක් දුරට ධර්මය තේරෙනවා. ඒ විදිහටම තමයි අනිත් ඒවා. හොඳයි වේලාවත් එක්ක අපි තව එකක් කය ගමුකෝ. හොඳට පේන්න තියෙනවනේ. ඔව්. නාස්‍ය දිව කියන එක ටිකක් අප්‍රධානනේ ප්‍රධාන ශරීරේනේ. ඔය ශරීරෙන් නෙවෙයි ඇලුම් කරන්නේ, ආස කරන්නේ, ප්‍රිය කරන්නේ, අල්ලගෙන යතහරින්න කැමැතිම නැත්තේ ඔගේ. ඒකනේ මාස් එක දාන්නෙත් ඒක. හා? සැනිටයිසර් ගහගෙන එන්නෙත් ඒකනේ. ඒ කොරෝනා හැදේ කියලා බයයි. නේ. රහතන් වහන්සේ බයද? රහතන් වහන්සේ බයද? බය නැහැ. ඒ ආ තණ්හාව අවසන් කරලා තියෙනවා. අපිට තණ්හාව තියෙන හින්දා බයයි. ඉතින් කිව්වනේ බුදුරජාණන් වහන්සේ තණ්හාය ජයති ඉතින් හොඳට දන්නා ඒක. තණ්හාය ජයති ඉතින් බය ඇති වෙන්නේ තණ්හාව නිසාමනේ. තෘෂ්ණාවෙන් අල්ලගත්තද ඒක නැති වෙයි කියලා බයයි. ඉතින් ඒකනේ පාවිච්චි කරන්නේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ. ඒක රහතන් වහන්සේට අවශ්‍යද? රහතන් වහන්සේට කිව්වොත් ඔය යන්න එපා ඔය පැත්තේ කොරෝනා තියෙනවා යන්න එපා රහතන් වහන්සේ නොගින් යයිද අපහරලා ප්‍රශ්නයක් නෑ. ඇයි? අතහැරලා තියෙන්නේ. අපි ඉන්ද්‍රියන් ටික ඔක්කොම අල්ලගෙන දෙන්නේ. අල්ලන් ඉන්නේ. ග්‍රහණය කර තණ්හා උපාදාන. නැද්ද? බාහිර දේවල් වලට තියෙනවා අයින් කරගන්න පුළුවන් ගැටලුවක් නෑ ඒක. දේවල් දරවල් ඉඩ කඩන් යාන වාහන මිල මුදල් රන් රිලි මුතු මැණි කඹු දරුවෝ ඥාති මිත්‍රාදී අයින් කරගන්න පුළුවන් ගැටලුවක් නෑ. හැබැයි අධ්‍යාත්මික ඉන්ද්‍රියන් වලට තමයි අල්ලගෙන ඉන්නේ. පේනවද? ඒ බාහිරේවත් අල්ලගෙන ඉන්නේ. අල්ලනවා. මරණයක් වුණත් අල්ලනවා. එලාගේ දවසක් මරණයකට සහභාගී වුණා පාංශුකුලට සහභාගී වෙනවා නේ හාමුදුරුවෝ. දూరు තුන් දෙනෙක් හිටියේ ගෙදර. තාත්තා නැතිලා තියෙන අවුරුදු 55යි. heart attack හදිසි. හදිසි මරණ දේහය එළියට ගන්න දෙන්නෙම නෑ. එල්ලිලා කෑ ගහන පෙට්ටිය. අපි කියලා විනාඩි 10ක් විතර බලන් හිටියා හිටියා ගන්න දෙන්නෙම නෑ. එල්ලෙනවා පෙට්ටිය සිහිය නැති වැටෙනවා. එයාව ගිහලා ඇද්දෙන් කියනවා අනිත් දෙල්ලෙනවා. ආර්ය ආයිත් නැකිටලා එනවා ආයි පෙට්ටිය එල්ලෙන. ඉතින් අපිට කියන්න තෝරන මොකටද ඔක එළියට ගන්නේ? දවස් තුනක් විතර ඔක තියන්න ඕක ඇතුලේ. දවස් තුනක් විතර ඔක ඇතුලේ තිබ්බනම් මොකද වෙන්නේ? ගෙනියනකම් කෑ ගහනවද නැද්ද? අහ් ගෙනියනකම් කෑ ගහනවද නැද්ද? දැන් බලන්න තණ්හා උපාදාන නේද ඒ? ආ යථාර්ථය අවබෝධ කරලා නැහැ, සත්‍ය අවබෝධ කරලා නැහැ, වැටහිලා නැහැ, තේරෙන්නේ අල්ලගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. මගේ තාත්තා. තාත්තා මගේද? ද කර්මයට අනුව ඇවිල්ලාද? කර්මය අනුවද පැවැත්ම? අවසානයේ කර්මයද තීරණය කළේ. හ්ම්? එහෙනම් මගේ මගේද තාත්තා? එහෙනම් මගේ මොනවද තියෙන්නේ මේකේ? අධ්‍යාත්මික ඒවා මදි. ඒත් නෑ. එහෙනම් අපි ශරීරය ගන්නවා. ශරීරය කියන්නේ රූපයටයි කියන. රූපය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. කාය ප්‍රසාද රූප. කායත් එක්ක සම්බන්ධ පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන මට පාලනය කරන්න බෑ මේක කිසිම කොටසක් වකුගඩුව මට පාලනය කරන්න පුළුවන්. හෘද වස්තුව මට පාලනය කරන්න පුළුවන්. අක්මාව, පෙනහල්ල මොකද්ද මේකේ මට පාලනය කරන්න පුළුවන්? ජීවිතේන්ද්‍රිය රූපයෙන් පාලනය කරන්න. එහෙනම් ජීවිතේන්ද්‍රිය රූපය පාලනය කරන්නේ. පැහැදිලිද? ඒ නිසා තමයි රූප කියන්නේ. එතකොට රූපය දන්නවා හේතු දන්නවා. වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් කර්මයෙන් මේක නිරන්තරයෙන් අඩු වැඩි හදනවා. හිතේ ප්‍රවෘත්තිය තියෙනකම් මේක අඩු වැඩි හදනවා. සීත උෂ්ණ අණුව අඩු වැඩි හදනවා. අයිස් ගොඩක මේ ශරීරේ තියන්න බෑ. විනාඩි කිහිපයක් තියන්න පුළුවන්. ගිනි ගොඩක සමව පවතින තාක්ක සතර මහා දහසන්ගේ ප්‍රාත්ම ගෙන යන්න පුළුවන්. එහෙනම් කම්ම චිත්ත ඍතු ආහාර ගන්න ආහාරේ වර්තමානයේ තියෙනවද නැද්ද? එන වර්තමාන හේතු හතරක්. හොඳයි. පෙර භවයට ගිහින් සම්බන්ධ කරලා බලන්න. ඒ පෙර භවයට ගිහින් සම්බන්ධ කරලා බලන්න. මේ එකම ආකාරයක් නෙමෙයි මේ තියෙන්නේ. කෙනෙක් උප්පත්තියෙන් වෙනවා මන්ද බුද්ධිකයි. නැත් කෙනෙක් කෙනෙක් උප්පත්තියෙන් වෙනවා අඥානයි. කෙනෙක් උප්පත්තියෙන් වෙනවා ලස්සනයි. කෙනෙක් උප්පත්තියෙන් වෙනවා අවලස්සනයි. දැහැම නැති ස්වභාවය. කෙනෙක් උප්පත්තියෙන් වෙන දැසන්දයි. කෙනෙක් උප්පත්තියෙන් වෙන කතා කරන්න බෑ. කන් ඇහෙන්නේ. නැත්නම් සමහර වෙනවා පැත්තට හැරිලා. අතක් උස්සන්න බෑ. පාදයක් උස්සන්න බෑ. නැද්ද? ඇයි මෙහෙම හැදුවේ? කවුද හැදුවේ? කවුද වෙනස කරේ? දෙවියන් වහන්සේ කරා නම් හරි අසාධාරණයි. එක්කෙනෙක් ඒ විදිහටම අවලා අනිත් එක්කෙනාට හොඳට බින්දින්නම අවලා තියෙන්නේ. අසාධාරණයි එහෙම කරුවා නම් දෙවියෝනේ. නෑ. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරන කර්මය තමයි මූලික. කර්මයට අනුරූපයි සකස් වෙන්නේ. එහෙනම් පෙර භවයේ කර්මයයි. ඒතර කර්මයට හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. පෙර භවයේ අවසන් කළේ නෑ අපි. අවිද්‍යාවයි තණ්හාවයි. පෙර භවයේ අපි අවිද්‍යාවයි තණ්හාවයි අවසන් කළා නම් එතන මා විද්‍යාව කියන එක කිව්වනේ ඒ ටික නිවැරදිව අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පෙර භවයේ තෘෂ්ණාව කියන ධර්මතාවය චන්දරාගය නන්දිරාගය කියන ධර්මතාවය සහමුලින් අවසන් කළා නම් අපි අද මෙතන ඉන්නවද නෑ එහෙනම් පෙර භවයේ නිපින්නොන් පාන්නේ මේ භවයට ආවේ කරුණු ටික හින්දානේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා කරගත් කරගත්ත කර්මයට අනුරූපව නේද එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි හේතු වර්තමාන හේතු හතරයි පෙර භවයෙන් ගත්තොත් හේතු තුනයි තවත් පෙන්වන්න පුළුවන් හේතු ඕන තරම් පෙර භවය. ඒ කෙලෙස් 1500 කෙලෙසුත් හේතුයි. දැන් ඒ 1500 මෙහෙට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි අරන් ආවේ. අර හම්බ කරපු වස්තු ටික ඔක්කොම හිතිලා. ගොඩ නගපේවා එකතු කරපේවා බැංකු පොත්වල දාගත්තේවා ගහගත්ත ගොඩ නැගිලි ඉඩ කඩම් ගත්තේවා මිලදී. ඒ ඔක්කොම හිතිලාම 1500ක් අරන් ආන්නේ. මොන කෙලස්. දැන් 1500 තියෙනවා. නැද්ද? ලෝභ ලෝභ නැද්ද? ද්වේෂ, මෝහ, මාන, ditthi, විචිකිච්ඡා, තීනමිද්ධ, උද්ධච්ච, අහිරික අනෝතප්ප. ඔය 10 තමයි 1500කට විස්තර කරන්නේ. ඒ ටික අරන් ආවා. එහෙනම් පෙර භවයේ හේතු. එතකොට එහෙනම් රූපය දන්නවා, රූපේ හේතු දන්නවා. නැති කිරීම දන්නවා. නැති කරන්න නම් මොකද කරන්න? හේතු හේතු අයින් කරන්න ඕනේ. මොකක්ද අයින් කරන්න ඕනේ? මූල හේතුවට යනවා අපි. දැන් හටගත්ත දේවල් වල හේතු නැති කරන්න බෑ. කර්මයෙන් දැන් පෙර කරගත්ත කර්මයෙන් මේවා ක්‍රියාත්මක වෙනවා. මේ රූප කලාප ක්‍රියාත්මක වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේටවත් නවත්තන්න බෑ. වර්තමානයේ. ඒකනේ අර ලෝසක හාමුදුරන්ට නවත්තන්න කියේ නෑ. ඔයිට වඩා අඟුලිමාල මහරහතන් වහන්සේ නවත්තන්න කියේ. ඔව් චක්කපාල මහ නවත්තන්න කියේ නෑ. මුගලන් මහරහතන් වහන්සේ නවත්තන්න කියේ. ඒ නවත්තන්න තිබුණේ නැද්ද? බැහැ නවත්තන්න. බැහැ. එතකොට දඟුලිමාල මහරහතන් වහන්සේ දන්නවනේ නේ. ළමයි අර ගස් වලට පළතුරු ගස් වලට කජු ගස් වලට අඹ ගස් වලට ගහන ගල් පොළ ඇවිල්ලා වදිනවා. හරිද? දැන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා අනේ මේ හරි කරදරයක් මට මේක හැමදාම පින්ඩපාත යනකොට මට මේ විදියට වෙන්නේ මේ සිවුරු විරිලා මේ ලේ ගලනවා හිස පැලිලා පාත්‍රේ කුඩු වෙලා බුදුරජාණන් වහන්සේට කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේ තිබ්බනේ අඟුලිමාල මෙහෙටලා ඉන්නේ කව පින්ඩපාතේ මේ ඔය අනිත් අය යනවනේ පින්ඩපාතේ ඒගොල්ලන්ගේ ආහාර අරන් එනවනේ ඒකෙන් ටිකක් පළඳලා ඉන්න එක කිව්වනේ කල්ප දසදහස් ගණන් නිරේ විඳින්න තිබ්බ දුක් කොහොම ගෙවෙන එක හොඳයි හෙටත් යන්න කල්ප 10 ගාන නිරේ විඳින්න තිබ්බ දුක් මේ භවෙන් අවසන් වෙන එක හොඳයි. ඒකටත් පින්නපත යන්න කියලා. මට බෑ කියව කනවත්. හා. ඒතර බුදු කෙනෙකුට නවත්තන්න බෑ. තේරෙනවද? එහෙනම් මේක කර්මයෙන්ද හදන්නේ? කර්මයෙන් සකස් කරගත්තේ හේතු. හරි. ඒතර රූපය දන්නවා, රූපේ හේතු දන්නවා, හේතු එහෙනම් අයින් කරනවා. අයින් කරගත්තා. අඟුලි මාලා හඳුනලා සීවලී හාමුදුරලා ලෝසක හාමුදුරලා ඒතකොට කුසගින්න මැරණකම් අපවත් වෙනකම් පිරනවා පානකම කුසගින්න හිටියේ. තමන්ගේ අතට ගන්න බෑ ආහාර ටික. තරම් ලැබුණේ. නේ. අවසාන අවස්ථාවේ සාරිපුත්ත හාමුදුරුවනේ එයාගේ පාත්‍රයෙන් අරගෙන වැළඳි මේ තරම් අර ලැබුණේ හ්ම් ඒ එහෙනම් රූපය දන්නවා රූපය හටගන්ම දන්නවා හේතු දන්නවා හේතු නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා කයනික ආස්වාදයක් විඳිනවා. විඳිනවා. කයනික ආස්වාදයක් විඳිනවා. මොකද? යම් සතුටක් සම්නසක් ලබනවා මේකේ. ශරීරය නිසා යම් සතුටක් සම්නසක් ලබන්නේ නැද්ද? ලබනවා. ඒ ආස්වාදේ. හොඳයි මේ ශරීරයේ විපරිණාම ස්වභාවයක්, පෙරලන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක්, වෙනස් වෙන ස්වභාවයක් තියෙනවද? ඒ ආදීන වේ. ශරණයක් ශරණයක් ශරණයක් පාසා වෙනස් කරනවා. ඒ ආදීන වේ. හරි මේකට චන්දරාගය අයින් කළොත් මේ සරණයි. තවදුරටත් තියාගත්තොත් මටත් කරන්න දෙයක් නැහැ. අයින් කරගත්තොත් නිස්සරණයි. ප්‍රාස්වාදයක් තියෙනවා, ආධිනවයක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. ශරීරය පිළිබඳ ඒතකොට මේ රූපය පිළිබඳ හේතු අනේ තව තියෙනවා ඔකේ වඩා මේ රූපය ගැනමයි කතා කරන්නේ. තව තියෙනවා වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. තව පැය හතරක් විතර. කෙරෙන. මේ රූපය ගැන මේ කතා කරන්නේ. වේදනාව ගැන කතා කරේ නේද? වේදනාවත් ඒ විදිහම තමයි. සංඥාව ගැන කතා කරේ නෑ. සංස්කාර ගැන කතා කරේ නෑ. විඥාන ගැන කතා කරේ නෑ. ඒ සංස්කාර අපි ටිකක් කතා කරා. වේදනා සංඥා ගැන ටිකක් කතා කරා. ඔව් මේ හේතු වෙනවා. ධර්ම ශ්‍රවණමය පින්කම හේතු වෙනවා සුගතිගාම වෙනකම්. එහෙනම් ඒතකොට ආස්වාදයක් තියෙනවා, ආධිනවයක් තියෙනවා, චන්ද්‍රාගය අයින් කරොත් නිස්සරණයක් තියෙනවා නිදහස් වීමක් තියෙනවා. හරිද? ධාතු වශයෙන් විමසලා බලනවා. සතර මහා ධාතුන්ටද අයිති මටයි කිසි. සතර මහා ධාතුන්ටයි. ආයතන වශයෙන් විමසලා බලනවා. ආයතන කාය ආයතනය. මේකයි කාය ආයතනය. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. කායායතනය ශරීරය. මේකට ගෝචර වෙන්නේ බාහිර පහස. ආයතන මෙයක් යම් ධර්මතාවයක් නිපදවන්න මෙයා මූලිකත්වය ගන්නවා. දායකත්වය ගන්නවා. එහෙම නැත්. කාය විඥාන. සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිතක් හදනවා. කය නැතුව ඒ සිත කවදාවත් හදන්න බෑ. බෑනේ. සීත උෂ්ණ දැනගන්න පුළුවන් ද කයක් නැත්නම්. පහස දැනගන්න පුළුවන් ද කය නැත්නම්. පහස දැනගන්න බෑ කය නැත්තම්. එහෙනම් මූලික වෙනවද දායකත්වයේ ගන්නවද? නිපදවන්නේ? එතකොට සීතෝෂ්ණ දැනෙන්නේ මටද? ද හේතුන්ගෙන් හැදෙන සිතක්ද? දැන් සීතලයි. සාලවේ සීකලන්නේ තියෙන්නේ සීතලයි. එළියට ගියාම උණුසුම දැනෙන්නේ. කයට දැනෙන්නේ ශරීරයට. හේතුන්ගේ අනුවද සිත? හේතුන්ගෙන් අනුව. මෙතන හේතු සකස් කරලා තියෙන සීතල කරලා. ඒ පහස ශරීරයට දැනෙනවා. කාය විඥාන සීත සුවඳ සීත පිළිබඳ උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය දැනෙන්නේ මේක. ස්පර්ශය ඕනේ නැත්තම් දැනෙන්නේ. ස්පර්ශය නිසා විඳිනවා. කාය සංපස්සජා වේදනා. හරිද? ඒතර කාය විඥාන, කාය සංපස්ස, කාය සංපස්සජා වේදනා. ඒ නාම ධර්ම තුනම හදන්න මේ කය නැමැති ධර්මතාවය නෙමෙයිද මූලික උනේ. හැබැයි ආ බාහිරින් එකක් ගත්තා. පොට්ටබයතනේ. ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි ධර්ම තුනම නිපදුවා. හරිද? අන්න එතකොට නම් රූපය දන්නවා රූපේ හේතු දන්නවා නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා ආස්වාදය දන්නවා ආධිනවය දන්නවා නිස්සරණය දන්නවා ධාතු වශයෙන් බැලුවා ආයතන වශයෙන් බැලුවා හඳයි අපි පටිච්ච සමුප්පාද ධර්මයට අනුකූලව බලනවා කාය ආයතනය ආයතන හයෙන් එකක් සලආයතන පත්‍ය පස්ස ස්පර්ශය පස්ස පත්‍ය වේදනා විඳිනවා හරිද ස්පර්ශ මේකට ස්පර්ශ වීම නිසා විදිනවා විදීම නිසා ඇලෙනවා සිත තණ්හා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන නැවත නැවත හොයනවා නැවත නැවත හොයනවා උපාදාන උපාදාන පච්චය භව කර්ම භව උප්පත්ති භව භව පච්චය ඡාති අන්න පහල කෙරුවා දැන් ඉතලින් ඉඳලා මොනවද හම්බෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ ඒ ධර්මතා ටික මොනකටදයිද? දැන් ඒ ධර්මතා ටික ප්‍රතික්ෂේප කරලා අපිට මේ ශරීරය පවත්වන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙල්ලනවන දුක නෙල්ලන්නේ. ආ? නැත්නම් පැත්තකින් කියන දිට්ටි වලටත් එකක් කියලා නවත්තන. පළතුරු වට්ටි අරගෙන යනවා. විවිධ දේවල් අරගෙන යනවා. බාරහාර කියලා එක එක දේවල් කියලා පූජාවල් කියලා දැන් ඉල්ලනවා නම් ඉල්ලන්න තියෙන එක හැකිල්ලන්න ඕනේ. එක්ක කනක් ඉල්ලන්න ඕනේ. එක්ක නාසයක් ඉල්ලන්න ඕනේ, එක්ක දිවක් ඉල්ලන්න ඕනේ, එක්ක ශරීරයක් ඉල්ලන්න ඕනේ, එක්ක සිතක් ඉල්ලන්න ඕනේ. හරි. එක්ක ඇහැට ඇහැට පේන මනරම් රූප ඉල්ලන්න ඕනේ. කනට ඇහෙන මිහිරි ශබ්ද ඉල්ලනවා. නාසයට එනෙන මිහිරි සුවඳ ඉල්ලනවා. දිවට දැනෙන මිහිරි රසය ඉල්ලනවා. ශරීරයට දැනෙන සමුදු පහස ඉල්ලන්න ඕනේ. මනසින් ගන්න අරමුණ ඉල්ලන්න ඕනේ. වෙන ඉල්ලන්න දෙයක් නැහැ. තියෙනවද? දැන් ඔක්කොම අයිති දුක්ඛාර සත්‍යයට නෙමෙයිද? දැන් එතකොට පළතුරු වට්ටියක් දීලා මොනවද ඉල්ලුවේ? දුක් නෙමෙයි දිල්ලුවේ. දැන් හොඳයි ඒගොල්ලෝ දෙනවා කියමුකෝ එහෙනම්. ඒ මොනවද දෙන්නේ? මං කියන්නේ ඉතින් හරි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ. කාටවත් දෙන්න බෑ මේවා. දෙනවා නම් දෙන්නේ දුක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්මක් තියෙනවා නම් එතන තියෙන දුකක්. එහෙනම් යක් තින්නේ දුකේ. ආ දෙන කෙනෙක් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් යට තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ යට තියෙන දුක් ගොඩකයි. එයාට දුකෙන් නිදහස් වෙන්න බැරුව. එයා කොහොමද අපිව දුකෙන් නිදහස් කරන්නේ? පැහැදිලිද කියන එක. එහෙනම් ඒතකොට අතර මේ ශාරීරිය ගිහින් දාන්නේ කොහාටද? ජරා දැන් නැද්ද පේන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස දැන් නැද්ද? ආ. ආපස්සට පරික්ෂා කරන්න. සලායතන වලට හේතු නාම රූප දෙක හදාගත්තා අපි පළමුවෙන්. නාම රූප දෙකට හේතු වනේ ප්‍රතිසන්දි විඥානයේ පෙර කර්මයක් එක්ක පැටලිච්ච මනසයි ආවේ. මේ භවයට ආවේ. කර්මත් එක්ක පැටලිච්ච, තණ්හාවත් එක්ක වෙලිච්ච. පැටලිච්ච මනස ආවේ. ඒතරේ සංස්කාරයයි. සංස්කාරයට හේතු අවිද්‍යාවයි. අවිද්‍යාවට හේතු ආශ්‍රවය. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. ඒ samudāri සත්‍යයයි. තේරෙනවද කියන්නේ? දැන් එතකොට ආර්ය සත්‍ය නෙමෙයිද මේවා? හොඳයි samudāri සත්‍ය අයින් කරනවා. තෘෂ්ණාව හේවත් samudāri සත්‍ය. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔක ප්‍රහාණය කරන්න. ඔක අයින් කරන්න. දුක්ඛාර සත්‍ය අවබෝධ කරන්න. නිර්වාණය ප්‍රත්‍යක්ෂ. එතකොට තෘෂ්ණාව සාමුලින් අයින් කරා නම් එයා නිවනේ. ඒක නිර්වාණයට ප්‍රත්‍යක්ෂ වෙන මං සියල්ලෙන් නිදහස්. මං කිසිම තැනක මානස රැඳිලා නැහැ. මං සියල්ලෙන් නිදහස්. මං සිත අයින් කරගත්ත සියල්ලෙන්. ඒ නිවනයි. ඒ නිවනට යන මාර්ගය. එහෙනම් මුලට පරීක්ෂා කරාම හේතු අහුවෙනවද? අගට පරීක්ෂා කරාම ඵලය අහුවෙනවද? එහෙනම් හේතුඵල ධර්මතාවයන් නෙමෙයිද? එතකොට හේතු අයින් කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ. කවද්ද? කවද්ද කියන එකයි ප්‍රශ්නේ. බණ ටික අහගෙන යන්න කමන්නේ නැහැ. කවද්ද අයින් කරන්නේ? දැන් ওই තෘෂ්ණාව කියන 108 ආකාරයකට 60 තැනක ක්‍රියාත්මක වෙන ස්ථාන 60ක ක්‍රියාත්මක වෙනවා. 108 ආකාරයකට. ඒක දැන් මේ ශාලාව ඇතුලේ කියලා දොරෙන් එළියට ගියා නම් අතරේ මායාවත් පිරිනවන් පානවා මිසක් පරලෝසපත් වෙන්නේ නැහැ. කාලක්‍රියා කරන්නේ මරණයටපත් වෙන්නේ. එයාට කියනවා ශ්‍රේෂ්ඨ වචනයක්. මොකක්ද? රහතන් වහන්සේ මරුණ කියලා කියනද අපි? මොකද්ද කියන්නේ? මේ හැම වචනයක් අහන්න කැමති නේද? මන්දන්නේ. ධර්මදේශන අවසන් කරන පැය දෙකයි. පැහැදිලිද කියනවා. ඒක තව දැන් එකයිනේ කිව්වේ. වේදනා සංඥා ඒවත් හේතුඵල ධර්මතාවයට අනුව පෙන්වන්නේ. ඒවත් ගිහිලා දාන්නේ ජරා මරණ වලට. ආපස්සට පරික්ෂා කළොත් අහුවෙන්නේ තෘෂ්ණාව කියන සමුදාරි සත්‍යය. ඔසෑම ධර්මතාවය. මේ ධර්ම ධර්ම කියන එක අතිශය විචිත්‍රයි. අරින් තේරුම් ගන්න, අවබෝධ කරගන්න උත්සාහ ගන්න පුළුවන් ඈ. මහන්සි ගන්න. ඒතකොට හේතුඵල නේද දැන් මෙච්චරලා කියෝ හේතුඵල පෙන්නවා. ඒතකොට නිවනත් පෙන්නවා, චතුරාර්ය සත්‍යයත් පෙන්නවා. ඒතකොට බලන්න මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් මේ ඔක්කොම. ඕනනම් මොහොතින් ක්‍රියාත්මක වෙන්නත් දෙන්නත් පුළුවන්. මොහොතේ අයින් කරන්න පුළුවන්. අයින් කරන්න කොච්චර වෙලාවක් යන? එක චිත්තක්ෂණය යන්නේ. මනසේ අවශ්‍ය එක චිත්තක්ෂණයක චිත්තක්ෂණයෙන් අයින් කරනවා. සියල්ලම තියෙන චන්ද රාගය. ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධය, දිව රස, ශරීරයේ පහස, මනස අරමුණ. ඔච්චරයි තියෙන්නේ. ඔය සියල්ලේ චන්ද රාගය ශරණයෙන් අයින් කළොත් එක චිත්තක්ෂණයක් තුළ එතන ඉවර එකලියුක්ත කරලා ඉවරයි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනිය ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා ලෝකේ. උතුම්ම පුජ්‍යලයා. රහතන් වහන්සේ. හොඳයි. පැහැදිලිද කියපන්. පැහැදිලිද කියපන්. තේරුණාද කියපුවා. කවදා හරි කරන්න වෙනවා. කවදා හරි කරන්න වෙනවා. ඒකයි. ඉතින් ඒක අදාදම කරගත්තා ඉවරනේ. ආයි මොකටද දුක් වෙදී? හා? දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති Thank you.